නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මෝහෝ කෝආවුසෝ අන්ධකරණෝ අචක්කුකරණෝ අඥානකරණෝ පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිනෝ අනිබ්බාන සංවත්තනිකෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් භාවනා වැඩමුළුවේදීලා ගත කරනාට වෙන දවසයි දේශනාවලියත් එක්ක බලනකොට අපි ඉන්නේ 6 වෙනි දේශනාවේ අපි මේ දේශනාවලිය සඳහා අතවසේ මේ ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකාය ටික නිපාය සඳහන් වෙන ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රය අපි ඒකට ආජීවක ශාවක සූත්‍රය කියලා අවස්ථානුකූල නමක් තියාගත්තා. ඉතින් anu අපි පසුගිය දවස් කීපෙම උත්සාහ කළේ ඒ ධර්මයක තියෙන සුවක්ඛාත ගුණය කොහොමදයි Tamange ජීවිතය තුළින් අත්දකින්න කියන එක බලා ගන්නයි. ඉතින් ඒ සඳහා ආනන්ද ස්වාමින් වහන්සේ ඒ ප්‍රශ්න කරන ආජීවක පරිබ්‍රාජකයාට ආජීවක ශ්‍රාවකයාට ඒ කියන්නේ ගෘහපතියෙක් බුදුජාණන් වහන්සේගේ ශාසනය වැඩ කරන උපාසක කෙනෙක් නෙවෙයි නිකණ්ඨනාත පුත්තගේ ශාසනය උපාසක කෙනෙකුට මතක් කරලා දෙනවා යම් ධර්මයක් මනාකොට දේශනා කළා කියලා කියන්න නම් ඒ ධර්මයෙන් යම් කිසි කෙනෙක් කටයුතු කරනකොට රාගය දුරු වෙනවා නම් දෝෂය ද්වේෂය දුරු වෙනවා නම් ඕහෙ දුරු වෙනවා නම් ඒකට ඒ මනාකොට දේශනා කරන ලද්දක් යයි කීමට තරම් වෙනවද වටිනවද කියන ප්‍රශ්නේ අහනවා එතකොට ඒ ආජීවක ශ්‍රාවකයා කියනවා යම් ධර්මයක් අනුගමනය කිරීමෙන් රාගය දුරු කිරීමක් ද්වේෂයේ දුරු කිරීමක්, මොහේ දුරු කිරීමක් වෙනවා නම් ස්වාමින් වහන්සේ ඒකට ස්වක්ඛාතයි කියලා කියන වටනවා මනාකොට දේශනා කරලා ලද්දක් කියලා කියන වටිනවයි කියයි. අනේ ඒ සාකච්ඡාවයි මේ සූත්‍රයේ මුල් කොටහේ සාකච්ඡා වෙන්නේ. අනේ ඒකෙදී අපි මේ යම් ආකාරයක රාගයේ, ద్వේෂයේ, මෝහයේ ආදීනව දැකලාද අපි මේවා දුරු කරන්නේ හැම කෙනාම ඒව ගැන කතා කරාට කොච්චරක් ඒක පිළිබඳ සංවේගයක් ඇති වෙලා තියෙනවද කියලා දැනගන්න අදහසින් තවත් සූත්‍ර වලින් උද්දෘත කරගෙන අපි පසුගිය ඊයේ කතා කරමින් හිටියේ මෝහය අවිද්‍යාව මෝහාන්ධකාරය එහෙම නැත්නම් නොදැනීම අපි දුරුකල යුත්තේ ඒ මෝහේ ඒ අවිද්‍යාවේ මොන නරකක් නිසාද මොන ආදීනවයක් නිසාද කියන කාරණාව. ඉතින් අපි උත්සාහ කළා ඒ මෝහයේ තියෙන තමන්ට අනුන්ට කරදර කරන ගතිය, මෝහයේ තියෙන කායික වාචසික මානසික දුස්චරිත කරන ගතිය තමන්ට අර්ථ සිද්ධියක් අනුන්ට අර්ථ සිද්ධියක් දෙපාර්ශ්වයට අර්ථ සිද්ධියක් නොකරන්නා වූ ගති ආදී ආදීනව දැකලා මේ නිසා අපි මේ මෝහය දුරු කිරීමෙන් තොරව මොන බින්ගම කරත් මොන හොඳ වැඩේ කරත් අවසාන ඵලය කොහෙන් හරි ඉඳුල් වෙනවා. එහෙම නැත්නම් අවසාන ඵලයට අර මෝහය ඉහළ තියෙන ගතියක් තියෙනවා. කිරි කලයකට ගොම කඳුලක් දැම්මා වගේ. ඒක නිසා අපි කවදා හරි මේ මෝහය දුරු කරන තාක් කවදාකවත් ඒ සංසාරෙන් ගැලවීමක් සංසාර රෝගයන්ගෙන් මිදීමක් එහෙම නැත්නම් මේ දුකෙන් අත්විඳීමක් කරන්න බෑ. ඒ නිසා ඒක ඉස්සල්ලාම කාරණා වශයෙන් මෝහයේ තියෙන ඒ භයානකකම ඉතිරි පැතිරි වැඩෙන පිළිකාවක් වාගේ පේන්න නොතිබුණාට ඒක මුල් දුවන රෝගයක්. ඒ නිසා අපි ඒකේ කාරාතිරම ගැඹිරත්වය තේරුම් ගන්න. ඒ තේරුම් අරගත්තට පස්සේ ඒ මෝහය දුරු කිරීමේ කටයුතු කරනකොටත් ඊටාත්ම ගොරෝසු ගාක්ම ඝන බහල කාටත් අනදර කරන ගොරෝසු මෝහය කායික දුස්චත්ත වචී දුස්චත්ත කරන මෝහය අපි සීලයක් ආරක්ෂා කිරීමෙන් අනුන්ට අබයක් දීමෙන් බය නොදීමට අදිෂ්ඨාන කිරීමෙන් යම් ප්‍රමාණයකට තඩමාරු කර ගන්න පුළුවන් නමුත් ලෝක ජනතාව දිහා බලනකොට සීල් රකින්න පිරිසට වැඩිය සීල් නොරකින්න පිරිස වැඩි නිසා ගොඩක් ආනිසංස ලබන්න පුළුවන් වුණත් ප්‍රායෝගික වශයෙන් බලනකොට සීලය පොදුවේ එච්චර අගීමකට ලක් වෙලා නැහැ. ඒ වගේම එක එක්කෙනෙක් වශයෙන් අපි අරගත්තත් අපි මේ ගත කරන ජීවන රටාවේදී කොච්චරක් දුරට සීලෙන් ශිෂ්ටාචාර වෙන්න, හික්මෙන්ට, ඉන්දිය සංවර කරගන්න පිළවරනද කියලා බැලුවොත් අපි තාමත්ම අව탁සීරුවක් තියෙන සීලයට එහෙම නැත්නම් පහත් කොට සැලකීමක් තියෙන සීලයට මේ නිසා අපි බලාපොරොත්තු නැති විදිහට අපිට තරම් නොවන විදිය නවනින්දාවට ලබන්න වෙනවා මේ සීලයේ අඩුපාඩුකම් සිදු වෙනකොට. නමුත් එවැනි කැපිපේන ආදීනව තිබුණත් සීලයට පෙළඹෙනවා ඉතාමත්ම කලාතුරකින් පෙළඹිච්ච ඇත්තෝ අදි ශීලයට පෙළඹෙනවා ඊටත් වැඩිය අඩුයි. ශීලයට ගියේ එකනා ඒ ශීලය මේ සාවිශාල බාහිරේ තියෙන ගොරෝසු මෝහයක් අපන බව දන්නවනම් සීල වැඩ බහා තබලා ඒ සීලය අදි ශීලයක් බවට පත් කරගන්න උත්සුක විය යුතුයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ තාමත් මන්ද වේගීව. මොකද හේතුව අපි සීලයට වැඩිය අනිත් දේවල් ඉස්කල උසස් කළ සලකන නිසා. යම් කිසි කෙනෙක් මේ සීලේ තියෙන උත්කෘෂ්ඨ ගම්භීර වටිනාකමත් ඒන් දුරු කරන ගොරෝසු මෝහේ තියෙන ආධිනවක් දන්නවනම් ඒ සීලේ එන්නේ එන්නේ අදි සීලයක් වඩා උසස් සීලයක් ප්‍රණීත සීලයක් වඩපත් කරගනීවි. අන්න එහෙම කරනකොට ඒ කෙනාට Taman රකින්න සීලය නැත්නම් මේ කායික වාචික දුෂ්චර්ත වලින් ගත වෙන්ව ගත කරන දේ හිත හදන්න නැතුව කාය වචන දෙකේ කවදාකවත් නිෂ්ඨාවක් ලබන්න බැරි බව තේරෙනවා. භාවනාවකින් තොරව සීලේ පරිපූර්ණත්වයකට යන්නේ නැහැ. ඒ නිසා අදි සීලයක් කාය වචන දෙක වඩ වඩාත් කීකරු කරගන්න, ශීතල කරගන්න, ශිෂ්ටාචාරගත කරගන්න, මහත්ම ගති බවට පත් කරගන්න උනන්දු කරන එකට මේ මනෝද්්වාරයට අත නොතබා මේ කාය වචී ద్వාර වලින් පමණක් මේ කරන්න බැරි බව තේරෙනවා. ඒ නිසා මේ පුදුරට අනිවාර්යයෙන්ම ඒ භාවනාවට අත තියන්න වෙනවා. භාවනාවට අත නොතබා ශීලයේ පමණ සුද්ධ කරන්න හදනකොට රීකන්ඩිෂන් කරව කාර්යයක් කරන පිට පේන්ට් එක ගන්න එක විතරයි කෙරෙන්නේ. එන්ජින් එක පරණයි, ශැසිය පරණයි. නමුත් ওই දිරට පිට පේන්ට් එකේ ඉල්ලෙච්ච තැන් වල ප්ලාස්ටර් කෑල්ලක් ගහලා හොඳට පේන්ට් කරලා තියන්න පුළුවන්. පෙනුම විතරක් හැදෙනවා නමුත් එන්ජින් එක ඇතුලේ කිසි වෙනසක් වෙන්නේ නැතුව වගේ ශීලයෙන් බාහිර දේ කෙරුවට අභ්‍යන්තරගත හිත හදාගන්න. ඉතින් එතකොට මේ ශීලයේ අධිශීලයට පත් කරන කෙනාට නැත්නම් මෝහේ ඊට වැඩිය අඩිය මට්ටමේ යබුරෙන් කපහරින්න ඕන කෙනාට කලීටි භාවනාවට භාවනා ශේෂ්ඨේ ඒකාංශයක් වෙන සමත භාවනා ඉදිරිපත් කළා තියෙනවා. මේ සමත භාවනාව භාවනාවේ දොර විවෘත කිරීමක් වශයෙන් ප්‍රවිෂ්ඨයක් වශයෙන් ඉදිරිපත් වෙන මේ සමත භාවනාවේදී ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ නීවරණ මට්ටමේ තියෙන මෝහය දුරු කරන එකයි. නීවරණ මට්ටමේ තියෙන මෝහය දුරු කළේ නැත්නම් ඒකෙන් සිදුවෙන ආචීනවයක් තමයි අද අපි අර දවසේ මාතෘකාවසෙන් මේ ආජීවික සූත්‍රයේම කොටසක් නොවුනට ඒ ආනන්ද වර්ගයේම මුලින් සඳහන් චන්න පරිප്രാජක සූත්‍රයේ සඳහන් වෙන ආනන්ද සාංශය සඳහන් කරපු වචනයක් තමයි මෝහකෝ ආවුසෝ අන්ධකරණෝ මේ මධ්‍යම ප්‍රමාණයේ නීවරණ මට්ටමේ තියෙන මෝහය මිනිසයා අන්ධ කරනවා. අචක්කු කරනවා. ඇස්තිකේ මකනවා. එහෙම නැත්නම් පෙරදක්ම ඉදිරි ගමන සම්පූර්ණ මුවා කරනවා. ඒ වගේම අඥාන කරනෝ මනස ලෝක දැනුම පැත්තෙන් ලෝකායත දැනුම පැත්තෙන් මොන්නතරම් උසස් විභාග පාස් කරත් මොනතරම් සම්මාන ලාභ සත්කාර ලැබුවත් ඒ මනුස්සයාගේ මේ නීවරණ ධර්ම නිසා ඒ පුද්ගලයා මොට වෙච්ච පීයක් වාගේ එයාගේ ප්‍රඥාව ඊටාත්ම මොට්ට தත්වයකට මොට தත්වයටපත් කරනවා අඥාන කරනවා පඤ්ඤා නිරෝධිකෝ මනුස්ස මොලේක තියෙන පුළුවන් උපරිම ප්‍රඥාව මලකඩ කරනවා මොලේ සවදාකත් පූර්ණ වශයෙන් අවදි වෙලා පූර්ණ ශක්ති මානව මානසික තියෙනවා පූර්ණ ශක්ති කද්දාක අපි පෙන්න දෙන්නේ මේක තමයි නිවර්ණ වලින් කරන වැඩේ. ඒ වගේම විඝාත පක්ඛිනෝ මේ මනුෂයා කොච්චර කීය සුභ සිද්ධිය ගැන හිතුවත් මනුෂයා කොච්චර තමන්ගේ දරුවන්නේ අම්මගේ තාත්තගේ දුවා දරුවන්ගේ යාළුවන්ගේ මිත්‍රන්ගේ සුභ සිද්ධිය බැලුවත් මේ මනුෂයා දැන නොදැන හැම කෙනාටම විනයක් අටිනවා. ඒ තමයි ඒ ප්‍රඥාව නැතිකමේ නිවරණ ඇතිකමේ මෝහය ගලවලා නැති දාපු නැතික මේ විඝාතපක් කියනවා ඝාතනය කියලා කියන්නේ මරණය කියන එකයි විඝාත කියලා කියන්නේ තද බල දුක් ඇති කරනවා මොකද මේ පුද්ගලයා කරන වැඩවලට දැන නොදැන මොහය මේ මධ්‍ය මට්ටමේ රැස් වෙන නිසා අනිබ්බාන සංවත්තනිකව කරන හැම දෙයක්ම නිවනට විරුද්ධ වෙනවා. නිවන ගැන කතා කරනවා, නිවන ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට නිවන් ලබා ගන්න ඕනේ කියලා කියනවා. කිව්වට මොකද කරන කියන හිතන හැම දෙයකින්ම නිවන ගමන් කරන පැත්ත නෙවෙයි අනිත් පැත්තට යන්නේ. මේක කවදා හරි කෙනෙකුට තේරෙන්නේ ඒ සාර්ථක විදිහට නිවන ධර්ම දුරු කරලා අරමුණක් උදාහරණයක් වශයෙන් ආනාපාන සතිය අරමුණ නැත්නම් පිම්බීම හැකිලිම එහෙම නැත්නම් සමතෙට ගැන සම 40 කර්මස්ථාන කොයි එකක් හරි හොඳට මුදුන්පත් කරගෙන උපචාර සමාධියට හෝ අර්පණා සමාධි මට්ටමට ගියා නම් අනේ එදාට තේරෙනවා අපි මෙතෙක්කල් කෙලෙස් වලින් පීඩා ලැබෙමින් නීවරණ වලින් නිතර බැටකමින් ගත කරපු මේ தත්වෙන් తాවකාලිකව මිදිලා ඉදිරිපත් කරගත් අරමුණට සමවැදිලා දැෂගෙන ගත කරනකොට මොන තරම් සාන්තියක් තියනවද මොන තරම් පෙරදක්මක් තියනවද කියන එක ඒ සමත මට්ටම සාර්ථක වෙච්ච යෝගාවචරයට වැටෙනවා. කොච්චරද කියනවනම් ਸਰවඥාංශ පහළ වෙන්නේ ඉස්සරලා මේක තමයි manuss ලෝකයේ ලැබිය හැකි උත්තරම සැපත කියන එක තමයි මේ ධ්‍යාන සමත භාවනාව බොහෝම ශ්‍රේෂ්ඨ කළ සලකලා ඒ අත්තන්න තුන් කල් දක්නා හිස්සින්නාසලයි කියලා. එහෙම නැත්නම් සාමිවරු ගුරු දේවයන් වහන්සේලා කියාගෙන රාජ්‍ය අනුශාසනා කරමින් ගත කරලා තියෙන මේ නීවරණ දුරුවන් කරලා මධ්‍යම ප්‍රමාණයේ අවිද්‍යාව දුරුවන් කරලා ගත කරපු ඇත්ත. නමුත් ඒ ඇත්තන්ට හිතුනේ නෑ මේ සරුවචන් වහන්සේ එහෙම නැත්නම් බුදු වෙන්න පාරමිතාවරණ බුද්ධාංකුරයන් වහන්සේ වෙන සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට වැටහිච්ච විදියට මේ මට්ටමින් මෝහය දුරු කරලා වැඩේ නිම වෙන්නේ මීට වැඩිය යට මට්ටමක මෝහයක් තියෙනවා කියන එක ඒ කාලේ හිටපු කිසිම ඉස්සින්නාසයෙන්වට සම්බන්ධ මතක් උනේ නැහැ. මතක් වුණත් එයත් හිතුවේ ඒක මනුස්ස ලෝකෙදි කරන්න බෑ කියලා. ඒක සර්බලධාරී දෙවියන් ආංශිකේ වැඩක්. මනුෂ්‍යකට කවදාකවත් ඉතින් යටට අඩි අත දාලා මෝහය ලේස මට්ටමේ අනුසය මට්ටමේ දකින්නත් බෑ පාලනය කරගන්නත් බෑ කියන එකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් තිබේ. ඒ සිද්ධාර්ථ තාපස කාලේ ආලාර කාලා මුත්‍රාකාරාම පුත්‍රාදී ඒ කල ප්‍රසිද්ධ තපස්සරු අතර හිට ප්‍රසිද්ධ ආචාර්ය ළඟට ගියාට පස්සේ ඒක සුමානින් දෙකෙන් ඒ සිද්ධාර්ථ තාපසතුමා ආලාර කාලාම ළඟදී සත්විනි ධානය නැත්නම් තුන්වෙනි අරූප ධානය නේව සංඥා නා සංඥාස්ම ඉපදුවාට පස්සේ ගුරුවරයාට පුදුම හිතුණා මෙච්චර ඉක්මනට නීවරණ දුරවන් කරලා ඒක පිළිබඳ ලොකු වශීභාවයක් ලබාගෙන ඒ කෙල පැමිණිච්ච කෙනාට ආරාධනා කරා මගේ ශිෂ්‍යෝ 500ක් ඉන්නෝ 250ක් බාර ගන්න මම 250 ගන්නම් අපි දෙන්නම මේ ආයතනය ඉස්සරහට කරගෙන යන්න කියලා. ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතමතුමා කැමති වුණේ නැහැ. එතන නතර ඩිගාවට ප්‍රසිද්ධ වෙලා හිටපු උත්‍රකාරාම උත්‍රකාට ගියා. යාට විනිධි හනයක් ඉපදුවා කියලා දුන්නා. මේව සංඥා නා සංඥායතනේ. එතනදිත් ඒ ගුරුවරයාත් පුදුම වුණා බොහොම ඉක්මනට මේ සමතය කෙලවර කරා. අරූප හතරවෙනි ධ්‍යානෙත් ඉපදුවා. අර වාගේම ආරාධනා කරා මේ ශිෂ්‍යන් බෙදාගෙන ඉමු කියලා එදා කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඉදිරිපත් වුණා නෑ මෙච්චර මේ ජීවර්ණ මට්ටමේ යටපත් කළා ඊට යට මට්ටමක් තියෙනවා මෝහයේ ඒක මම අයින් කරන්න ඕනේ ඊට පස්සේ තමයි ඒ දුෂ්කර ක්‍රියා කරලා මධ්‍ය ප්‍රතිපදා හොයාගෙන සර්වඥතා ඥාන සාක්ෂාත්කරණේ ඒ ඊට යට මට්ටම ගැන කතා කරා මේක තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මනස මනුස්ස මනස 100%ක්ම විෂද කරලා විවෘත කරලා මෙන්න ප්‍රඥාව දිනු වෙච්චාම ඇති මෙන්න ප්‍රඥාව නීවරණයන්ගේ නැත්නම් මෝහයන්ගෙන් අනුසේ වශයෙන් වැහෙනකොට මේ මේ මේ විදිහේ ආධිනව තියෙනවා නීවරණයෙන් වැඩිචා මේ මේ ආධිනව තියෙනවා ගොරෝසු මට්ටමේ ගියා මේ මේ ආධිනව කියලා බොහෝම ලස්සනට විදුලි කුට්ටියක් හරහා දැකලා දේශනා කරනවා වගේ ධර්මයේ දේශනා කරනවා ඉතින් ඒ නිසා සාරවත්යන් වහන්සේගේ ධර්මයේ ආධාරනේ සරුවචන් වහන්සේගේ ධර්ම වෙනුවෙන් අපි අපකප්ප වෙලා ටික කාලයකට හරි ගත කරන මේ වෙලාවේදී අපි මේ ගොරෝසු මෝහය දුරු කරන ආකාරයේ සීලෙනුත් මධ්‍යම ප්‍රමාණයේ මෝහය දුරු කරන ආකාරය සමත භාවනාවිනුත් අනුසේ වශයෙන් තියෙන යඨම මට්ටමේ තියෙන මෝහය දුරු කරන විපස්සනා භාවනාවත් එකිනෙකට සාපේක්ෂව එකින් එකට තුරු දෙන ආකාරයේ ඉතිහාසය අනුවත් අපි දැකගත යුතුයි. මනසක් කෙලසෙන පැත්තෙන් දැකගත්තොත් දැකගත යුතුයි. ඒ ඒ නීවරණ මට්ටම් ආපුවාම හිතට දැනෙන වෙහෙස, විඝාතය, පීඩාව, මානසික අසහනය, මානසික දැඩි බවක් තේරුම් ගත යුතුයි. ඒ වගේම එක ගෙවම් කරන්න කරන්න කරන්න ඒ වෙනුවට ලැබෙන මොහේ අනිත් පැත්ත වෙන ප්‍රඥාව ලැබෙනකොට Tamanට මේ ලැබෙන පෙර දැක්ම ඇත්ත ඇති හැටි දැකීමත් එක එක පැතිලින් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම අපි ජීවිතය ඇතුළත සාක්ෂාත් කරන්න ඕනේ. එනිසා අද අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති මට්ටමින් හෝ මූල ධර්ම මට්ටමේ මේ නීවරණ ධර්මයන්ගේ තියෙන මේ දුක් දෙන ගතිය අන්ධකරණ අචක්කරණ පඤ්ඤා නිරෝධික විඝාත පක්ඛික අනිබ්බාන සංවත්තනික ගතිය දැනගෙන తాවකාලිකෝ හෝ සම්මතේ හරහ හෝ විපස්සනා වරා හෝ අපි යම් වෙලාවක ඒ නීවරණයන් යටපත් කරාට පස්සේ ඊට යට අඩියේ තියෙන අනුශයත් එක්ක කොහොමද වැඩ කරන්නේ? මොකද්ද යෝගාවචරයට තියෙන යුතුයකම? මොකද්ද යෝගාවචරයට තියෙන වගකීම? මේ නීවරණ දුර්වෙච්ච මනසක ඊට යට අඩියේ තියෙන මොහය ඉවත් කිරීමේදී ඒක බොහෝමත්ම නිබ්බාන පරිසංයුත් දේශනා කියලා කියනවා. සමහර වෙලාවට ඒවට ශූන්‍යතා පරිසංයුත් දේශනා කියලා කියනවා. කවදාකවත් මිනිස්සු සාකච්ඡා නොකරන පැත්තක් එකේ තියෙනවා. මොකද මේ සාමාන්‍ය මිනිස්යාට සීලෙත් මහ ලොකු දෙයක්. සීලක ඉඳගෙන භාවනා කරලා නීවරණ දුරු කරනවා කිව්වත් සාර්ථක වෙන්නේ තිතාම සුළු කොටසකට සාර්ථක වුණත් ඒක දරා කියා ගන්න බැරි තරම් පෞරුෂත්වයේ දුර්වලයි. නීවරණයන්ගෙන් තොර හිතක් මෙහෙවිය යුත්තේ මොකේදද කියලා අන්දමන්ද භාවයක් ජීවිතේ තියෙනවා. ශාසනයේ තියෙනවා. යෝගාවචරය තුළ තියෙනවා. ඉතින් අපි මේ අන්දමන්ද භාවය වෙනුවට එකලසක් එල්ලයක් මානසිකාරයක් ඇති කරන්නයි මගේ ධර්ම කාරණා ඉදිරිපත් කරගන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. කමඨාන් සුද්ධ කරන්න. ඉතින් සර්වජන් වහන්සේ සීල පිළිබඳව ගොඩක් බණ කියලා කියනවා. දාන පිළිබඳව ගොඩක් බණ කියලා කියනවා. ඒ වගේම සූත්‍ර රාශිය සමත භාවනා පිළිබඳව බණ කියලා කියනවා. නමුත් අත්‍යන්ත කොටස තමයි සර්වඥ දේශනාවේ ගැඹුරම කොටස තමයි ඒ සී දාන සීල භාවනා කෙලවර මේ විපස්සනා කරන වෙලාවේදී මේ මෝහය අනුසේ මට්ටමේ පවතින වංචනිකව ක්‍රියාත්මක වෙන ෂට මායාවේ භවෙන් ක්‍රියාත්මක වෙන මෝහය උසාවි කූඩුවට නම් වල එයාට චෝදනා පත්‍රය දෙන්නේ. මේක උත්තාමත්ම සූක්ෂමයි. මේක ඉතාමත්ම සංකීර්ණයි. මොකද හේතුව අපි මෙතෙක්කල් ඒ ඔය මෝහයේ තියෙන ඒ අනුසේ මට්ටම බොහෝම හොඳ යාළුවෙක් කියලා කරටක් දාගෙන ඉඳලා තියෙනවා. මෙයාගේ තියෙන මේ ෂටගති, මායාව ගති, වංචනික ගති දකිනකොට ඒක අඳුන ගන්න කෙනාටවත් හිතා ගන්න අමාරුයි මේ කවුරු එක්කද මේ වැඩ කරලා තියෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් විශාල හොර මර කල්ලියක ප්‍රධාන නායකයා. ඔකේ දැනට තියෙන මාෆියා සංවිධානයක ප්‍රධාන නායකයා මොන්නම තාලකින්වත් දැක ගන්නත් බෑ දැනගන්නත් බෑ එයාව කිට්ටුවෙන් ඇසුරු කරන අධ්‍යක්ෂක මණ්ඩලයටත් කවමදාකවත් ඒ පුද්ගලගේ අනන්‍යතාවයේ ඔප්පු වුණොත් ඒ හොර කල්ලිය පවතින්නේ නැහැ. ඒ හැම වෙලාවෙදීම ඒ හොර කල්ලිය නායකයා අනන්‍යතාවයේ ඔප්පු නොකරයි එයාගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා හිට යටින් ඉන්න කට්ටිය එයාගේ විධාන ඔපිනියන් ක්‍රියාත්මක කරන කට්ටිය මේ පුද්ගලයාට පුදුමාකාර බයක් තියෙනවා. මොකද මෙයා හොඳින් උත්තර කරන නරක උත්තර කරන කෙනෙක්. පොඩ්ඩ මිස්ටෙච්ච ගමන් මකන. පොඩ්ඩ හරිය ගමන් පුදුමාකාර තෑගි දෙනවා. පුදුමාකාර ප්‍රසාද දීමනා දෙනවා. හිතා ගන්න බෑ අම්මා මුත්තා කාලේ නැත්තරම් ප්‍රසාද දීමනා දෙනවා. ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ බොහෝම සුවචකී කරු කුක්කෝ ආගේ අර ලොක්කගේ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන්ට හම්බෙන විධායක බලතල අනුව ඒගොල්ලෝ තම තමන්ගේ නිලධාරීන් පත්‍ර මේ නිලධාරීන් දවස් කුලියට ගත්ත මිනිස්සු හරහා තමයි හොරකම් කරවන්නේ. ජාවාරම් කරවන්නේ. මත්වි ජාවාරම් කරවන්නේ. නිසා කවුරු පොලිසියෙන් ඇල්ලුවත් අල්ලන්නේ එදා කුලියට ගත්ත කුලි හේවාය විතරයි. ඒ මිනිස්සු ආතවාදයක් දන්නේ මේ කාටද මේ වැඩේ කරන්න කියලා එමිසු දන්නේ වැඩේ කිරුවොත් මෙච්චර හම්බ වෙනවා වැඩේ නොකළොත් මට මෙච්චර කාලයක් හිර යන්න වෙනවා ඒ නිසා පොලිසිය කොච්චර ඒ වැඩ දියුණු කරන කුඩු ජාවරම් කරන කට්ටිය ඇල්ලුවත් විධානය කරන පෙළපත කවදාවත් දැක ගන්න බෑ ඒ වගේ තමයි මේ අවිද්‍යාව වෙන්නේ තාමත් මදහත් තැනක පුදුමාකාර බලතල තියෙනවා ඒ බලතල හරහා ඒවා සංස්කාර හරහා විඥාන හරහා අවිජ්ජපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන හරහා මේ ක්‍රියාත්මක කරනවා. ඒක නිසා සරුවත්‍යංශය සඳහන් කරනවා කුරිමා කෝටි බික්ක වේන පඤ්ඤායති අවිජ්ජාය. මහණ මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නම් කවදාකවත් පෙනෙන්නේ නැහැ. සර්වඥතා ඥානයවත් පෙන්නේ කියලා කියනවා. අවිද්‍යාව මුල. ඒ වගේම කියනවා ඊතෝපුබ්බේ අවිජ්ජා නහෝසි අත පච්චා ඊතෝපොබ්බේ අවිජ්ජා න පඤ්ඤායති අත්ථ පඤ්ඤායති කියලා මෙන්න මේ දවසේට ඉස්සෙල්ලා අවිද්‍යාව තිබුණේ මෙන්න මේ දවසේ පටන් ගත්තේ කියලා දවසක් පෙන්වන්න බෑ කියලා අවිද්‍යාවට. ඒ තරම්ම ඉතිහාසගතයි මානවයාගේ ඉතිහාසය කියන සාමාන්‍ය විද්‍යාඥ කෙනා අවුරුදු 40000කට විතර ඉස්සලා තමයි මේ ඔළුව කෙලින් කරගෙන යන මනස ඔළුව මන මන උසස් තත්ත්වයටපත් වෙච්ච සතා ඉස්සලම් බිහුනේ කියලා එදාම තමයි විද්‍යාවත් ඇතුළේ. මුල කෙලවර දක ගන්න බැරි තරම් අවිද්‍යාව සර්වඥතාඥානවත් පේන්නේ තරම් පුදුමාකාර ඉතිහාසයක් සහිත අවිද්‍යාවක් මේකේ තියෙන්නේ. මේක මුල මුල පෙන්නේ. එසේ නමුත් ඒව මේ තම්බික්ක වේ උච්චති අත පන පඤ්ඤායති ඉදපච්චේත අවිද්‍යාව. නමුත් මූල කෙලවරක් බැරි නිසා මිනිහ අල්ලන්නම බෑ කියන එක තමයි සෑම සාසුන් වංශනමක් මේ හිතුවේ සරුවචනාංශය ඇර. මො සරුවචනාංශ කිව්වා මේ නමුත් අවිද්‍යාව හටගන්න හේතුවක් සහිතව කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයේ මුල අවිද්‍යාව තමයි තියෙන්නේ. ඒ නිසා ඒකට අවිද්‍යාවට හේතුවක් තියෙනවා. සාමාන්‍ය කියන්නේ ආශව සමුදය, අවිද්‍යා සමුදය, ආශව නිරෝධා, අවිද්‍යා නිරෝධෝ. අවිජ්ජා සමුදය ආශව සමුදය ආශව නිරෝ අවිජ්ජා නිරෝධා ආශව නිරෝධ ආශ්‍රව ධර්මයේ තමයි බුදුහාමර පෙන්වන්නේ අවිජ්ජාවට හේතු වශයෙන් නමුත් පටිච්චසමුපාදයේ ද්වාදශාකාරයේ ආශ්‍රව පෙන්වන්නේ අවිද්‍යාවෙන් පටන් ගන්නවා ඒකේ කෙලවර හොයන්න බෑ ඒකල බුදුහාමර සඳහන් කරලා තියෙනවා එහෙම මුල කෙලවර නැති වුණත් අවිද්‍යාව එදා එදා එදා එදා පණ ලබන්නේ ඒකේ ආහාර වලින් ඒ ආහාර ටික තමයි නීවරණ. කොච බික්කවේ ආහාරෝ අවිජ්ජාය. නීවරණෝ තිස්ස වචනීය. මේ ආහාර එදිනෙදා පෝෂණය ලබන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් උත්තර දෙන්න වෙන්නේ අවිද්‍යාවට. මේ නීවරණ කියලා. නිසා නීවරණ තියෙන තාක් අවිද්‍යාව පෝෂණය ලබනවා. ඉතින් අපි එදිනදා මේ සතුන් මරන්න නැතුව ඉඳලා හොරකම් කරන්න නැතුව ඉඳලා කාමීත්‍යාචාරය කරන්න නැතුව ඉඳලා ආදි වශයෙන් ටික ටික ටික ටික අපි මේ සංවර කරගෙන ගියාට අවිද්‍යාවට ඇඟුමක්වත් එන්නේ දැනුමක්වත් එන්නේ නැහැ මොකද ඒක හරියට මේ කුලී හේවාය වල්ලාගෙන අර හොරකල්ලිය මණ්ඩත්තු කරන්න හදනවා වගේ මේචල් කරන්න හදනවා වගේ ආම්බම් කරන්න හදනවා වගේ අවිද්‍යාව දන්නව කවුරු ඇල්ලුවත් ඒගොල්ලෝ මේ එදා කුලියට ගත්ත මිනිස්සු සංවිධානයට මොනවක්වත් කරන්න බෑ ඒ නිසා ඒව අල්ලන්න හදන පොලිසියත් කවදාකවත් ඒ මත්විජාවාන කරන මිනිස්සේ දැකලා මුළු කල්ලියේම හරස්කට දකින්න පුළුවන් කියලා හීනකින් හිතන්නේ නැහැ. මොකද පොලිසියටත් තියෙන වගේම අපරාධ පරිශන අංශය අමරාධ විමර්ශන පැත්තේ දැනුම. ඒ නිසා ඒගොල්ල කරන්නේ පුළුවන් තරම් අර කුලියේ වායව අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන කට උත්තරයක් අරගෙන බලනවා මොන විදියෙ විධානවලින් මේගොල්ලෝ වැඩ කරන්නේ මොනවද ලැබෙන ආදීනව මොනවද ආනිසංශ කියලා ඉතාමත්ම කලාතුරකින් තමයි එවැනි කුලියේ වායන්ට විධානය දෙන කණ්ඩායම අල්ලගන්නේ. බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරනවා. ඒ කණ්ඩායම ගොඩාක් ඇල්ලුවාට පස්සේ තමයි උප අධ්‍යක්ෂක මණ්ඩලය අහුවෙන්නේ. ඒ ගන්න මේ ගොඩාක් කල්වල පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය අහු ඉන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය අහු වුණාට පස්සේ තමයි ප්‍රධාන මැරයා ප්‍රධාන චෝදිතය අල්ල ගන්න පුළුවන් වෙන්නේ ඒ චෝදිතයට නඩු ඇහුවොත් පිනිෂකාරවරේ අර කුලී හේවායේ වශයෙන් වැඩ කරලා මද්වපි ජාවාරම් කරන අයට දඬුවම් නොදෙනව නෙවෙයි ප්‍රධානම දඬුවම දෙන්නේ අවිද්‍යාවට මොකද එයා තමයි ඔපිනියන් දෙන්නේ අදම ප්‍රධාන චෝදිතය වෙන්නේ ඒ නිසා විනිශ්චය කරනකොට යා තමයි ප්‍රධාන වැඩිකාරය. හොඳම විහිළුව තමයි සමහර වෙලාවට ඒ රටේ අග්‍ර විනිශ්චයකාරය තුනම තුමාම වෙන්නත් ඉඩ තියෙනවා හොරකල්ලි නායකයා. නැත්තම් පොලිසිය ප්‍රධානියා වෙන්නත් ඉඩ තියෙනවා හොරකල්ලි නායකයා. අනේ ඉදාට තමයි තේරෙන්නේ අපි මේ හොරකම අල්ලන්න බාර දීලා තියෙන කාටද කියලා. හොරකම අල්ලගන්න බාර දෙන්න මිනිහම ටයිකෝඩ් දාගෙන දවල්ස හොරකම් අල්ලනවා. රැට අමුටි ගහගෙන හොරකම් කරනවා. මෙන්න මේ වගේ අවිද්‍යාවට දෙබිඩි ප්‍රතිපත්තියක් තියෙන නිසා බුදුමාහාර ඉවසිල්ලකින් අපි ළඟ තියෙන ශීලයේ සම්පද අර්ශ කරගෙන ඒ මතින් නීවර ධර්ම යටපත් කරන සමාධිය පුළුවන් තරම් ඇති කරන ඒ හොර වැඩ ටික යන්න දෙන්නවා. දිගට දිගට දිගට දිගට කටයුතු ඔත්තු සේවාවේ යන්න ඕනේ. යනකොට යනකොට යනකොට තමයි ඒ අර අදක්කත් අය කියලා සතුටු වෙන්නත් නරකයි කනගාටු වෙන්නත් නරකයි වැඩේ ඉවර නෑ. මහ එක අහු වෙනකන් දිගට භාවනාවේ යන්න ඕනේ. ඒක නිසා ඇත්තටම භාවනා විපස්සනා භාවනා ජීවිතේ පටන් අරගන්නෙම විපස්සනාව තරණය විපස්සනාට එළඹීම සිද්ධ වෙන්නෙම මෙන්න මේ නීවරණ යටපත් කරපු තැනේදී තමයි. නීවත් නීවරණ යටපත් කරන්න තැනට යනකම් අපි විපස්සනාට සුදුස්සම් බවටපත් වෙනවා මිස විපස්සනා පටන් ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ කියාපු මේ ගොඩේ කතාවෙන් කියාපු එක භාවනා ජීවිතේ පැත්තෙන් ගත්තොත් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉතින් නෑදෑයෝ අමතක කරලා වස්තු අමතක කරලා සම්බල දෙන දෙයක් කාලා මේ කාලසටහනේ වැඩ කරන්න ගියාට පස්සේ අපි ජීවිස ගන්නවා ලද ලද හැම වෙලාවකදීම සීලය ආවර්ධනය කරලා සතියෙන් යුක්තව මේ ආස්වාද ප්‍රසවාස දෙක පුළුවන් තරම් නිරීක්ෂණය කරන්න. නැත්තම් පිම්බීම හැකිලිම දෙක ඕ නිරීක්ෂණය කරන්න. සක්මන් කරනකොට මම වශයෙන් දක්න වශයෙන් නිරීක්ෂණය කරන්න. එදිනදා වැඩ කරනකොට පුළුවන්තර නැවතිලි නිස්සද්දව සතියෙන් යුක්තව කටයුතු කරලා මේ ඇති හැටිය දැක ගැනීම කියලා එයා පෙන්වන්න හදන දේ නෙවෙයි ඇති හැටිය දැක ගැනීම කරන්න ගිය දවසේ කවදා හරි භාවනාවේ පිවිසුම සිද්ධ වෙන්නේ මේ තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ විශේෂම පරියන්කේදී අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවන් වෙච්ච දවසේ අරමුණ ඡය වෙච්ච දවසේ අරමුණ වැය වෙච්ච දවසේ අරමුණ නිරෝධ වෙච්ච දවසේ අරමුණ විරංජනේ වෙච්ච දවසේ ඉතින් ඒ නිසා අපිට අරමුණ ආනාපානේ නම් අරමුණේ 11 සාඛාරෙම දකිමින් ඒකම බල බල බල බල ගිය දවසක අපි පසුගිය දවස්වල දේශනා කරපු ධර්මයේ කරුණොත් අපි මෙතෙන්දී මතක් කරගත්තොත් කවදා හරි දවසක පුළුවන් වෙයි දැකගන්න මේ පටන් ගන්නකොට තිබුණ මේ ආස්වාද ප්‍රසවාස දෙක බලබලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා සම්පූර්ණ නොදැනෙනා මට්ටමට සතිය හරහා දැනීම හරහා ගෙවම් කරනවා. එදාට තමයි තේරෙයි නිමිත්තක් වශයෙන් ගත්ත නිමිත්ත අරමුණු වශයෙන් ගත්ත අරමුණ ආස්වාද ප්‍රසවාසයේ දැක දැක දැන දැන සම්පූර්ණයෙන් ගෙවම් කරලත් හිත කලකොල වෙන්නේ නැතුව හිත ශකබෝධව නැතුව බය වෙන්නේ නැතුව මේ தത്വෙදී නොසලෙන මනසක් හදාගන්න පුළුවන්. අල්ලාගත්ත ඉස්සරහින් තියාගත්ත ආශස් ප්‍රසවාසයේ දැක දැක දන දන ගෙවෙද්දී කිසියම් කලකොල භාවයක් නැතුව අන්‍ය විහිිත භාවයක් නැතුව හිත කම්බිය විදින මිනිස්සෙක් වගේ සමතුලිත කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාව අපි භාවනා විදි සඳහන් කරන්නේ කායානුපස්සනාවේ උත්කෘෂ්ඨ අවස්ථාවක් පිළිගන්න. කායනුපස්සනාව වශයෙන් ඉදිරියට යන ආනාපාන හොඳට ගෙවම් කරලා ඒ බලාන ඉන්න පුළුවන්. එතෙන් බලාන ඉන්නකොට ආනාපානයේ සංසිඳන සංසිඳන එක කෙසේ වෙතත් එම සංසිඳනට හැම කෙනාම සැකපොතනවා කලබල වෙනවා නැගිටලා යනවා කම්මැලි වෙනවා නිින්දට වැටෙනවා ගොඩාක් නීවරණවල විකාර ඇති වෙන්න පටන් ගන්නවා තිකවටාන් සුද්ධ කරමින් ධර්ම දේශනා අසමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ තම තමන්ට ඒ වෙලාවෙන් වෙලාවට මතුවෙන හැම අපහසුතාවෙම ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට සෑහෙන චිත්ත බෙහෙතක් බොන්නා වගේ නෙල්ලි ගෙඩියක් කන්නා වගේ බැංගිලි හරහ තමයි යන්නේ. ඒ උගෝදනේ භාවනා නොකරන්නේ මොකද ඊට වැඩිය හරි ලේසි අනික් සාමාන්‍ය ලාමක පින්කම් කරලා හිත සන්තෝෂ කරගන්න. භාවනා කරලා හිත සන්තෝෂ වෙන්නේ බොහෝම කලාතුරකින්. මොකද විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී ප්‍රවිෂ්ඨය භාවනාවට පිළි පිවිසීම අර වගේ හරි නොසිතු නොවිරු ඒ දුෂ්කරතා රාශිය කරා යන්නේ. ඒ රාශිය හරහා ගියාට පස්සේ ඒක ලීසි වැඩක් නෙමෙයි මම මේ වචන දෙකෙන් කිව්වට නමුත් අපි හිතමු. එහෙම ගියාට පස්සේ යෝගාවචරය නිකන් කල්ෙලියකට වෙල් එළියකටපත් වුණා වගේ යම් සහන් එළියක් දකින්න. මේ සහන් එළිය ලැබෙනකොට යෝගාවචරයට දැන් ආස්වාද ප්‍රස්වාසයේ සංඥාවක් නිමිත්තක් අරමුණක් ලකුණක් නැහැ. හැබැයි හොඳට දන්න තමන්ට නිින්ද කියලා නැති බව කලාන්ත වෙලාවත් මැරිලවත් නැහැ. හොඳට හිත කලබල නැති කල් එළියකට වැටෙනවා වගේ තේරෙනවා. ආන් එහෙම දැක දැක දැන දැන ඒක සමාදන් වෙනකොට ඒ යෝගාවචරයට ඒ නීවරණ ධර්ම අන්ධ කරන භාවය අචක්කු කරන භාවය විඝාත පක්ෂික භාවය නිබ්බාන අනිබ්බාන සංවත්සික භාවය නැති වෙලා ඉස්සල්ලාම සහන් එලියක් ලැබෙනවා Taman තේරෙන පටන් අර ගන්නවා දැන් හිත නඩත්තු වෙන්නේ මෙතුආකල් සංසාර විදියට බලන රූප මතවත් අහන ශබ්ද මතවත් නාසයේ ගන්ධ සුවඳ හෝ ආස්වාද ප්‍රසආසයේ දැනෙනක මතවත් දිවට දැනෙන රසකවත් මතවත් තමඩුවන් ඉන්නේ ඉරියව්වේ පහස මතවත් කල්පනාවක් මතවත් නෙවෙයි අරමුණක් නැති තැනක අනාලම්බිතව පවතින වගේ නිකන් නිවන් දැක්කා වගේ හිත පවතින. ඉතින් මේකට දවල්ට ප්‍රශ්නයක් අහලා තිබුණා මේ වගේ ඉන්නකොට මං කොහේ ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ කියලා නුපూరు යෝගාවචරය හරි බයක් උපදිනවා. නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුඛ සංඥාවේ ආත්ම සංඥාවේ නිකනට මේ වගේ කල්ෙලියක් ලැබීම පේන්නේ තනි වුණා වගේ. බය වුණා වගේ. අසරණ වුණා වගේ. එහෙම නැත්නම් මේ පිසාච ප්‍රේතය වට කරගත්තා වගේ. නමුත් භාවනා කරනකොට හොඳ සීලයක තියෙනවා නම් හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේකට මුණ දෙන්න පුළුවන් තත්වයකට එනවා. ඊට පස්සේ ඒකට හැකි සංඥාව පහල කරාට පස්සේ මේක තමයි වෙන්න ඕනේ කියලා අර තිබුණු කහට ගතිය, පැංගිරි ගතිය, නීරස ගතිය වෙනුවට ඒ යෝගාවචරයට ප්‍රීතියක්, ආලෝකයක්, සහැල්ලු ගතියක්, විවේකයක් අනිත් පැත්තේ ඉන්න පටන් ගන්නවා. එතකොට මේ නීවරණ ධර්ම දැන් නැති වුණාට යෝගාවචරයේ හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල රඳාන තිබුණාට ඇහ කන දිවනාසය කය මන කියන දේ පොඩ්ඩක් ඈත් වෙලා වගේ හිටියට මොහේ අයින් වෙලා නැහැ යට මට්ටමේ මොහේ තියෙන. ඉතින් මේක වේදනා චෛසිකයට සාපේක්ෂව බැලුවොත් මෙතෙන් දිනකන් තිබුණේ හැමෝටම නෙවෙයි බොහෝ දෙනෙකුට හරි අපහසුතාව මැදින් යන ගමනක්. ඉතින් ඒ නිසා ඒ අපහසුතාව තියෙනකොට පටිඝානුසේ වශයෙන් මේ ඇතිවෙන අපහසුතාවට ඇතිවෙන द्वේෂය අනුසේ වශයෙන් අනේ නැද්දකින් මේක නැත්තම් මට හොඳයි මේ ශබ්ද නැත්තම් හොඳයි මේ වේදන නැත්තම් හොඳයි මේ හිතේ නැත්තම් හොඳයි කියලා ඒ එන නරක දේවල් වලට පවතින නුරුස්නා ගතිය වශයෙන් මොහේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක කාගෙන මේ වගේ බරපතල ගමනක් ඉතින් මෙව නැතුව බෑනේ කමක් නැහැ මම මේක විඳගෙන යනවා කියලා යම් දවසක සාමාන්‍ය සද්දතියදී සාමාන්‍ය වේදනාතියදී සාමාන්‍ය හිතිවිලිතියදී අරමුණ ගෙවම් කරගෙන විවිධතන්ට ආවොත් ඊගාවට ඇති වෙන අර ආලෝකයට ඇති ආශාව නිසා රාගානුසය පහළ වෙනවා. මොහේ රාගානුසය වශයෙන් පෙනී හිටිනවා. එහෙම නැත්නම් පේන ආලෝකය, සහැල්ලු ගතිය, විස්්‍රාම වෙන ගතිය, හැප්පෙන්න දෙයක් නැති ගතිය නිසා රාගානුසය පහළ වෙච්චාම මේ යෝගාවචරයට කඳුර ගන්න බැරි වුණොත් ඒකට කියනවා භාවනාදී විදර්ශනා උපක්ලේශ වෙනවා කියලා. දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙයි නමුත් ඒකෙන් ආඩම්බර වෙනවා. ඒකට තණ්හා කරනවා. මේක මම උපයාගත්ත දෙයක් විදිහට ඒක මගේ කරගන්න. ඒකට ඒක තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් ඒ දෙයට බැඳීමක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා අර කායික වේදනා එහෙම නැත්නම් හිතවිලි ශබ්ද වලට නුරුස්නා ගතිය නිසා ඇතිවෙච්ච දෝසානුසේ වගේම හොඳ ලකුණු පහළ වෙනකොට හොඳ වේදනා පහළ වෙනකොට සුඛ වේදනා පහළ වෙනකොට ආශාව නිසා යෝගාවචරයා ලෝභානුසය නැත්නම් ආශාව හීනුලින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී හරීම තාම සූක්ෂමව මේක අඳුනා ගැනීම පමණමයි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මේ සුඛ වේදනාවක් වෙනකොට ආසාව පහළ වීම දුක් වේදනාවක් වෙනකොට පාටිගේ තරහ මේ යටිහි නූලෙන් වැඩ කරන එකත් හොඳට තේරුම් ගන්න පුළුවන් නම් යෝගාවචරය උනන්දු වෙනවා නම් තරහක් එනකොටම මේක පිළිබඳ නුරුස්නා ගතියක් තියෙනවා ආශාවක් එනකොටම ආශා මේක පිළිබඳව ලෝභ ගතියක් තියෙනවා කියලා එන එන වේදනාව එන එන සුඛය නැත්නම් දුක් වේදනා සුඛ වේදනා අයින් කරලා බැලුවොත් යෝගාවචරයා දකි කවදා හරි මේ සුඛ වේදනා දුක් වේදනා කියන වේදනා වලින් වර්ණගෙන්නේ නැති චිත්තක්ෂණ රාශියක් මැද තියෙනවා කියලා. ඒවා දුක් වේදනා කියන්නත් බෑ දුක් වේදනා කියන්නත් බෑ. නමුත් ඒවා පේන්නේ දියාරු ගතියේ. ඒවා පේන්නේ කම්මැලිකම වශයෙන්. ඒවා පේන්නේ පාළු වශයෙන්. ඒවා පේන්නේ තනි වුණා වශයෙන්. ඒ නිසා එවැනි චිත්තක්ෂණ යෝගාවචරයට ඇඟෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ ඒවට ක්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ මෙන්න මෙතන තමයි මෝහානුසය ක්‍රියාත්මක කරන්න කියලා සරුවචනාංශය කියනවා සුඛ වේදනාවක් වෙනවා නම් ලෝභානුසය තමයි ක්‍රියාත්මක දුක් වේදනාවක් එනවනම් මෝහානුසය තමයි ක්‍රියාත්මක. අපි එනේන සැප එනේන දුක වර්ගීකරණය කළා මෙනෙහි කරලා වෙන වෙනම අලුවට දැම්මොත් දවසේ වැඩි වේලාවක් පරියන්ක වැඩි වේලාවක් ආශ්‍රද ප්‍රසවාසයේ මැද හරියේ දැනෙන්නේ නැති දුකටත් වැටෙන්නේ නැති සැපටත් වැටෙන්නේ නැති විශාල කොටසක් කාලයේ සඳහන් වෙලා තියෙනවා ඒක අපි දැකලා තියෙන මුස්පේන්තුවක් විදියට කාලකන්නිකමක් විදියට කම්මැලිකමක් විදියට නීරසකමක් විදියට කවදාකවත් එවැනි සැපටත් දුකටත් නොලැබෙන මේ චිත්තක්ෂණය අඳුනා ගන්න තරම්වත් අපට සංසාරේ ස්පාෂුවක් තිබිලා නැහැ. සෝ සර්වඥාන්ද කියනවා මේක තමයි මධ්‍යම ප්‍රතිපදා. මේක හරහා තමයි නිවනට යන්න තියෙන්නේ. මේක අපි බාර ගන්න නැත්තේ මෝහානුසී නිසා. ඒ නිසා කවදා හරි යෝගාවචර දැනගත්තොත් මේ ආනාපාන ගෙවම් කරලා ලැබෙන මේ ස්පාසුව තුළ සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ මේ තියෙන විස්රාමයේ තුල වැඩි වේලාවක් ඉඳලා මේකට මේක හුරු කරගෙන මේක Tamange හැබැයි නිවන නිවහන බාටපත් කරගන්න නම් මෙතන තියෙන මෝහානුසය ඉවත් කරලා ඒක අඳුනගෙන මේ විස්්‍රාම වෙනවා කියන එක තනි වෙනවා කියන එක විවේක වෙනවා කියන එක එහෙම නැත්නම් බෞද්ධ කලාව කියන එක අගේ ආඩම්බරේ කරන්න පටන් ගත්ත දවසේ තමයි විවේක විහාරී ඒක විහාරී කියන නම දැනෙන්නේ. මං හිතන්නේ ගීයකට හිතා ගන්නත් තමයි. මොකද ගීයන්ට හැම වෙලාවෙම දරුවෝ වට කරගෙන නෑයෝ වට කරගෙන අල්ලාප සල්ලාප කර කර පාටි දම දමා මගුල් කකා ගත කරන ජීවිතයක හීනකින්වත් ඒ වගේ විස්රාමයක් දකින්න බෑ විස්රාමයේ දකින්නේ පාඩුවක් විදියට. ඒක දකින්නේ මහා කාලකණිකමක් විදියට. මේ වෙලාව අඩුවන කතා කරන්නවත් කෙනෙක් නැහැ කියලා ඒ පාඩුව තමයි තියෙන්නේ. ඒ නිසා මේ මෝහය මේ සියුම් මට්ටමින් ක්‍රියාත්මක වෙන තැන අඩු ගානේ දන්නවා කියන එක හරියෝ ඒකයි මෙතන මධ්‍යම ප්‍රතිපදාව කියන එක හෝ අපිට බණකදී කවදද ඇහෙන්නේ කියලා නිකමට හිතන්නේ මේ ස්වකහාත ධර්ම විනය අපිට කවදද නිකන් අඩු ගානේ ඇහෙන්න සලස්වෙන්න පුළුවන් වෙන්නේ මේ විස්රාමයේ තුලයි නිවන තියෙන්නේ විවේකයේ තුලයි නිවන තියෙන්නේ බුද්ධකලාව තුලයි නිවන තියෙන්නේ විවේකයේ තුලයි නිවන තියෙන්නේ කියලා අපි බණ පොළවල් වල තියෙන ගෝසාව විතරක් බලන්නකෝ කැම්බැල්ලේ ගියා පොඩ්ඩක් බලන්නකෝ ඒ බලනකොට කවදාකවත් මේ වගේ ඇසියුම් තැනකට ධර්ම දේශනාවක් හෝ යෝගාවචරගේ මනසක් හෝ යොමු කරන්න අමාරුයි. අපි අද 8 වෙනි දවසේ ඉන්නේ භාවනාවේ. අද අපිට පුළුවන් අර ඊයේ වෙලද කතා කරපු දේවල් එක්ක සංසන්දනය කරලා යාන්තමට මේ අඩිය පොඩ්ඩක් මේ වේදනාවට සාපේක්ෂව දැක ගන්න. ඒ නිසා භාවනාව කරගෙන යනකොට සැප වේදනා හම්බ වෙනවනම් එතන ලෝභානුසය එන්නේ ඉඳ තියෙනවා. මම මේ ශප වේදනාව විතරක් දැකලා බෑ. ඒක ක්‍රියාත්මක වෙන අඩියේ යටටට්ටුව දැක ගන්නවා. දුක් වේදනාව කියන හැම තැනකම ද්වේෂාංශය වැඩ කරනවා. ඒක නොදකින් නොපතක් කියන හැකියින් වැඩ කරනවා. ඒ නිසා දුක් වේදනාවක් ඇවිල්ලා ඒ දුක් වේදනාව එනකොට මේක නැති කිරීම සඳහා මේ කටයුතු කරනකොට අපිට කවදාකවත් දෝසානුසය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට පේන්නේ අපි කටු කොහලක ඉන්නවා වගේ. එහෙම නැත්නම් දඟ කේක ලෑවා වගේ. එහෙම නැත්නම් අසුචි වලක හොම්බ යට කරලාගෙන ඉන්නවා. බුදුමාකාර අමහිරියකටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්තටම මේ වෙලාවේ දුක් වේදනාව තියෙනවා. ඒක පිළිබඳව සර්වඥාන්සේ නෑ කියන්නේ ඒක අමාරුයි. නමුත් ඒ වෙලාවේ ඒකට ඇති කරන මේ මෝහානුසය වේදනාව කියන කාරණාව වෙන එකක් නෙවෙයි තමන්ගේ හිතෙන් ඇති කරන එකක්. ඒ නිසා ඒක හරියට කියනවා උලක් අනිච්ච තැන තවක්කුවක් කළගත්තා වගේ. අර එන ද්වේෂාංශය අඳුරා ගන්න බැරි නම් ඇත්තටම මේ මච්චර දරා ගන්න බැරි වෙන බව හැබැයි කියනවා. නමුත් මේ එන එන දුක් වේදනාවක අනිවාර්යම ද්වේෂාංශය තියෙනවා. ඒ නිසා දුක් වේදනා ඇවිල්ලා ඒක පරිේෂණ කරන මට්ටමේ මේ දුක් වේදනාව නිසා මට ඇති වෙන නුරුස්නා ගතිය. මේක නැති කරන්න මම දඟලන ගතිය. මුදුවට බලන්න පුළුවන් නම් මේ මෝහානුසය කියන එක පිටින් එන එකක් නෙවෙයි සංසාරෙන් ගෙනාවෝ ඇතුලෙන් පිටතට වැක්කිරන එකක් බව. තේරුම් ගත්තොත් සර්වචනන්සි කියන බොහෝම ලස්සන වචනකින් මම මේ දුක්ඛ සත්‍යය නම් මම කවදාවත් දුකක් නෑ කියන්නේ. නමුත් මේ දුක්ඛේ තියෙන ඇත්ත ඇති ඇටි දකින්න විතර මිහිරියාවක් මුළු මනුස්ස ලෝකෙම නෑ කියලා. එහෙනම් එන දුකක් පාසා හීන් නූලෙන් වැඩ කරන දෝෂානුසය දැක ගන්න පුළුවන් නම් එදාට තේරෙනවා හරියට තොරණක් පිටිපස්සට ගිහිල්ලා ෆ්ලෑෂර් කොටේ බලලා ඒ කොටේ කැරකෙනකොට තොරණේ බල්පත් වෙන හැටි බලනවා වගේ තොරණ ඉස්සරහ පැත්ත විතරක් බැලුවොත් නම් බල්බ් බොඩින් හින සෙල්ලම් වැඩ වගේක් යනවා. දැන් නැහැ ෆ්ලෑෂර් කොටක් නැහැ දැන් තියෙන්නේ නිකන් IC එකක් පුංචි එකක් විතරයි එකකින් වැඩ කරන්නේ නෝත් පරණ ක්‍රමයට බැලුවොත් ඒ වැඩ කරන යාන්ත්‍රණය දිහා බලනකොට එතනත් තොරණක් වාගේ පිටිපස්සේ ඒ වගේ මේ සෑම දුක් වේදනාව කරන දෝසානුසය වැඩ කරනවා ඒ වගේම සැපානුසය සැපක් කෙනකොට ආලෝකයක් දකින්නකොට පහසුවක් දැනනකොට ප්‍රමෝදයක් ප්‍රීතියක් අපි අර කිය විදිහට කුද්ධිකා පීති කනිකා පීති උබ්බේගා පීති පක්ඛන්දන පීති භරණ පීති වගේ එනකොට අපි කොච්චරක් ඒකට වහයලාගෙන ඒක පස්සේ යනවද කියනවනම් ඒකට මේ ආශාවක් පහළලා තියෙන බවක් දැක්කන්න බෑ එනිසා සැප සැප වශයෙන් දුක දුක වශයෙන් හොඳට මෙනෙහි කර කර හිටියොත් විතරක් මේ සැපටත් දුකටත් අහුවෙන්නේ නැති විශාල කොටසක් තියෙන බව වැටහෙනවා ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක අපිට ප්‍රකාශ තත්වයටපත් වෙන්නේ නැහැ. මොකද අපිට ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනසට කවදාකවත් ගෝචර වෙන්නේ නැති භූමියකයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. හරියට කියනවා මේලා ආසතිය බලලා බැලුවොත් අපිට තරුපෙනේ. සාටිකින් බැලුවොත් හඳත් පෙනේ. කවදාකවත් අන්ධකාරයේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඒකටම බැලුවේ නැත්නම්. නමුත් අහස වැඩි හරියක් තියෙන්නේ අන්ධකාරය තමයි. අපි චිත්‍රයක් දිහා බලනකොට ඇඳලා තියෙන චිත්‍රයේ රස විඳින්න හැදුවට අපිට කවදාවත් කැන්වස් එක පේන්නේ නැහැ. කැන්වස් එකේ බලන්න දෙයක් නැහැ. නමුත් වැඩි හරියක් චිත්‍රය පොඩ්ඩයි කැන්වස් එකෙන් අනිකර කැන්වස් එක හිස්ස තියෙන්නේ. හැම චිත්‍රෙම නෙවෙයි සමහර චිත්‍ර. අන්න වගේ කවදා හරි මේකේ අදනම මොකද්ද කියලා බැලුවොත් අපි උගාක් වෙලාට භාවනා කළත් නොකලත් උගාක් වෙලාට නදුක්කම වේ සුඛ වේදනාවේ සැප දුක් දෙක නැති නොදුක් නොසුව වේදනා අපි කවදාකවත් ඒකට ප්‍රේම කරන්න හැටි දන්නේ. අපි කවදාකවත් ඒකේ මධ්‍ය ප්‍රතිපදාව චිර බව දන්නේ නැහැ. මොකද හේතුව මේ මෝහාන්ධකාරය පෙන්වන්නේ ඒක කාලකන්නිකමක් විදියට, පාළු ගතියක් විදියට, මෝහයක් විදියට, අන්ධකාරයක් විදියට, මේ ආසරණකමක් විදියට. බය එළවන තැනක් විදියට. ඉතින් ඒ නිසා අපිට කවදා හරි හොඳ භාවනාවේදීම ඒක උපේලාමදී ඉපේවට පස්සේ මේ හරහා තමයි මොහාන්ධකාරය අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒක බහුලීගත කරන්න වෙනවා. හිතට මුන්නම ආදායකක්වත් දාන්න නැතුව අර හිස්තැනය අනේ මේකම දිගේ යන්න තියෙනවනම් හොඳයි කියලා යන්න වගේ ඒකේ ඉන්නකොට ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා බොහොමත්ම කරුණාවෙන් බොහෝමත්ම මෛත්‍රියෙන් කවදා හෝ ලක්ෂයකට එක්කෙනෙක් හරි යෝගාවචරයේ ඒ කියන විවේකතන ගියාට පස්සේ මේ විවේකතනමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ මේක මට අහුවෙන්නේ නැත්නම් මේකට තියෙන මෝහය නිසායි ඒ නිසා දවසක ඒ මෝහය අයින් කරුවොත් ඒ හිස්තන විශාල කිරි රහක් මිහිරියාවක් ධර්ම රසයක් නෛර්යානික රසයක් වෙන්න පටන් ගන්නවා නමුත් ਸਰවඥයන්සේ සඳහන් කරලා තියෙනවා මෙතනදී ඊටාම සියුම් මට්ටමේ විතර්ක වගේක් පහළ වෙන්න පටන් ගන්නවා. නීවරණත් විතක්ක තමයි. නීවරණ එන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේචා විතක්ක කියන නමෙන්. අපි අදුරුවන් කරන්නනේ භාවනා කරන්නේ. ඉතින් ඒක නිසා කාම විතක්ක, වේචා විතක්ක, ව්‍යාපාද විතක්ක නැති කරලා දැන් ස්පාසු වුණාට පස්සේ අපේ අටුවාචාරින් වහන්සේලා ਸਰවඥාන්සේ කී දේශනාවලින් පෙරලා හලලා පෙන්ලා දීලා තිනවා තව හීන් නූලෙන් විතක් හයක් එන්න පටන් අර ගන්නවා ඒක ඔක්කොම පේන්නේ බැලූ බැලමට බොහොම හොඳ දේවල් විදියට මුත් ඔක්කොගෙම නියෝජනය වෙන්නේ මේ මොහේ ඒ විතක්ක වලට කියනවා ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක ලාභ සත්කාර සංයුක්ත විතක්ක පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කියන්නේ අර විවේකීව ඉන්නකොට හිතෙනවා අනේ මගේ ඥාතීන්වත් මේක දෙන්න නැත්තම් අම්මට ලියුමක් දාන්න නැත්තම් ටෙලිෆෝන් කරලා යාළුවෙකුට කියන්න නැත්තම් දැන් මෙතන හරි විවේක තනක් තියෙන්නේ මේවා අහලත් නැහැ දැකලත් නැහැ කාට හරි කිට්ටු අන්තිකුර දෙන්න ඕන කියලා ඒ අර සතිය කඩාගෙන අර අදුක්කම සුඛේ කඩාගෙන තීන් තොරන් ගන්න පටන් අර ගන්නවා මේක කවුරු හරි එක බෙදා ගන්න. ඉතින් බැලු බැලමටදී හොඳ දෙයක් විදිහට පේන්නේ. නමුත් අර යෝගාවචරගේ සතියේ ඒ විතක්ක මාත්‍රාවෙම කඩලා ඒකෙල්ල මේ විවස්ථා දාලා තියෙනවා ටෙලිෆෝන් පාවිච්චි කරන්න එපා කතා කරන්න එපයි කියලා ඒ වුණාට කොහේන් හරි හොරෙන් ගිහලා කායෙන් හරි ටෙලිෆෝන් එකක් හරි ණයට අරගෙන කුසු කුසු කුසු කුසු ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බැන්නම් කැපකාරයෙකුට හරි බන් ටිකක් කියනවා. ඔකම ඉඳලා බෑ දරුවා මේක මෙහෙම මෙහෙම කරන්න ඕන කිය. එහෙම නැත්නම් ඔය කාට හරි අර දන්න දැනුම නොදී ඉන්න බැරි ගායක් එන්න පටන් ගන්නවා. ඉතින් තේරෙන්නේ නැහැ මේකේ මේ වැඩ කරන්නේ මෝහය කියලා. වැලුමල්පට වෙන්නේ මේක බොහොමත්ම මෛත්‍රියෙන් කරුණාවෙන් කරන වැඩක් විදියට. ඒ මොකද දන්න අයට මේක දෙන්න නෙවෙයි හදන්නේ. හැබැයි දුන්නට කමක් නැහැ ටිකක් මෝරවුවට පස්සේ. Tamangeවත් මෝරන්න ඉස්සලා දෙන්න හදනවා කියලා කියන අර බුරුංග ගහට බුදිය ගත්ත මීහට වෙච්ච වැඩේ තමයි. කම්මැලි බුබ්බඩ එක් ඉඳලා කියනවා මේ නිකන් වැටේ මුරුංග ගහක් යට ගයක් හදාගන්න. ඒ නිසා කවදාකවත් හස්සාවක් කරන්න ඒ වෙලාවෙත් බුදියාගෙන ඉන්නකොට මිනිහා ගෙට යනකොට දැක්කලු මුරුක ගහේ මල් ටිකක් පිපිලා තියෙනවා. මිනිහා ඉතින් කල්පනා කරාලු මම මේ මල් ටික අර ගිහිලක් මුරුක කරා ටිකක් ආවොත් මම මේ ටික කඩලා අරගෙන ගිහිල් ඉවර වෙලා එළු බැටි කරනවා. එළු බොහොම ශීක්‍රයට බෝ වෙනවා. ඒ නිසා මම කොහොමරි කරලා එළු ගාලක් හදලා මම මේ එළුව හතර දිනක විකුණලා හරකෙක් ගන්නවා. හරකෙක් කරන මං විශාල හරප්පට්ටියක් හදාගන්නවා. ඒ ආරපට්ටයක් හදවිලා මම හොඳට මොරිස් මයිනර් වර්ගේ නැත්තම් කේම්බ්‍රිජ් වර්ගේ කාර් එකක් කරගන්නවා. ඇත්තට මේක දියුණු කරගෙන ඉන්න ගමන් මම පලාතට දැනුමක් ගන්නවා මම ලස්සනම මේ කාන්තාවක් අසාද බඳින්න ඇති කියලා. ඉතින් මට විශාල දයවැද්දක් එක්ක ලස්සන සුරූපී කාන්තාවක් අසාද බඳින්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම විශාල මගුල් ගෙදරක් ගන්නවා. ඇවිල්ලිවලා දැන් එයා කල්පනා කරගෙන ඉන්නවා තමන්ගේ ගේට් කඩලා හදලා. මේ ගෙට කාර් එකේ. එමිණට හීනෙන් පේනවා එනකොට අර මුරුංග ගහ නිසා කාර් එක ගන්න බෑ. මිනිහා විජහාට ගිහලා මුරුංග ගහ කපනවා මේ කාර් එක ගෙට ගන්න. මුරුංගගේ තාම මල් තියෙන්නේ. උන් ඔය වගේ තමයි යෝගාවචරයට යාන්තම් භාවනා හැදීගෙන එනකොට ඉටි මුරුංග ගහට බුදියාන බොබ්බඩය වගේ ඉතින් ඥාති විතර්ක ආවට පස්සේ ගුරුවරයටත් බැනලා ඒ ඉතින් කයිවරු කෙලින්න පටන් ගන්නවා. ඉතින් මේක කියලා දෙන්න ගියාට මේක තේරුම් ගන්නෙත් නැහැ මොකද හේතුව ඉතින් කලාතුරකින් හම්බෙච්ච රසමස උලක් ඉතින් ඥාතින් එක බෙදාන කපුවාම මොකද කියන්නේ මොන්තන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ තාම මේක මෝරක්කු නැති අවස්ථාවේදී ඒ අනුන් එක සම්බන්ධකම් පවත්වන්න බලාපොරොත්තු ඒ වගේම කල්පනා වෙනවා මේ ජනපද විතක්ක මෙහාට පස්සේ රේඩියෝ එකට ඇහුවේ නැහැ පත්තරයක් බැලුවේ නැහැ ටෙලිවිෂන් එක නැහැ මොන මොනවා වෙලා කියනවද දන්නේ නැහැ 2012 කියන්නේ ලෝක විනාශය වෙන තැනක් ඇත්තම පැත්තක ඉඳලා විනාශ වෙගෙන යනවා දන්නේ නැහැ අපි දැන් උතුරට දුවන්න ඕනේ දන්නේ නැහැ දකුණට දුවන්න ඕනේ දන්නේ නැහැ කියලා ඉතින් අර ප්‍රවෘත්ති නැතිකම නිසා ධමම් පිළිබඳව හම්බෙච්ච මේ අත්‍යන්ත වූ මම කියන්නේ කවුද ඇත්ත ඇටි මොකද්ද කියන තොරතුරු ඔක්කොම පුංචි වෙලා අර බාහිර තොරතුරු વિશે උදුමාකාර ආශාවක් එන්න පටන් ගන්නවා අර ඔය ගෝයන්ක භාවනා ක්‍රමයට ගිය මිනිස්සේ සුද්ධෙක් කියලා කියනවා. ඒ මිනිස්සයි අවුරුදු දවස් 10 ඇතුළත වචනයක්වත් කතා නොකර රේඩියෝ ටෙලිෆෝන් අනමන මොකුත් නැතුව එළියට ගිය දවසේ ටූත් පේස්ට් එක දිගහැරලා ඒක දින පුංචි අකුර පවා හේරම කියවයි කියලා. ටූත් පේස්ට් පැකට් එකේ එළියට දුන්න හැම වචනම කියව කියව හිතන මොකද උංග කාලෙකින් හිතට තොරතුරු නැහැ. ජනපද විතක්ක නැහැ. ඉති භාවනා කරනකොටත් මේක පේන්නේ ඉති ප්‍රවෘත්ති බැලුවට මරණා යෝග අකුසලයක් ඇයි. ඔක්කොම පව් කරගන්න වෙන්න පුළුවන් කියලා ඒ තොරතුරු පිළිබඳව හැසිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම කියලා තියෙනවා අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක මම ඊට පස්සේ නම් කවදාක කාගෙවත් බැනුම් අහන්න නැති වෙන කටයුතු කරනවා. අවඥා කියන එක මහා නරක දෙයක්. මම නම් ඊට පස්සේ නම් ආය කවදාකවත් අවඥාවට ලක් වෙන වැඩක් කරන්නේ නැහැ. කියලා තමන්ගේම පිළිරුව උස තැනක හේතු කරන ඉතින් තමන්ගේ පිළිරුවේ සුදුහුණු ගගා ඉතින් ඉන්නවා මම ඊට පස්සේ නම් ඉතින් මම 100 100ක්ම මේ සුචරිතවාදී නෑ මම දෙන්නේ කාටවත් මරින් බැඳුමක් අහන්න තරක් වැඩක් කරන්න කියලා ඉතින් ඒකේ අනවඤ්ඤත්‍ය පරිසංවිත විතක් කියන පටන් ගන්න. ඇත්තට මේ ටික මේ නමෙන්ම සර්වඥ දේශනාවේ සඳහන් වන අපි මේ ඉස්සලා මේදි කරපු රිට්‍රීට් එකදී අපි ගත්තා ඒක පංසුදෝන සූත්‍රය කියලා මේකේ සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා රත්තරන් සහිත පසක් අරගෙන ඉල පස්සේ ගොරෝසු දැන් අයින් කරලා සියුම් දේවල් අයින් කරලා කලල් මඩ අයින් කරලා රත්තරන් කොටු කරගන්න වෙලාවෙදී මේ කලල් මඩ අයින් කරනවා වගේ තමයි යෝගාවචරය මේ භාවනා කරගෙන ඉන්නකොට මේ පහළ වෙන ඊ타ත්ම ලගන්න අසුළු මේ හිතවිලි එනකොට මෙවුවා මම නෙවෙයි මේවා මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ප්‍රහාණය නොකළොත් යෝගාචර නික්කමට හෝ මෙවට ඉඩ දුන්නොත් ගහකදී පිළිලයක් වාගේ මුළු ගහම බිම දාන. නමුත් බැලු බැලමට පේන්නේ මේ විතක් වල මේ මෝහ ගතිය. නමුත් මේ යෝගාවචරයෙන් ඊ타ත්ම සියුම් සුද්ධියක් සිද්ධ වෙන වෙලාවේදී ඉතින් ඒ වෙලාවේදී ඥාති විතක්ක කියලා කියන්නේ ගහකට පිළිලයක් වාගේ. ඒකයි කියලා කියන්නේ මේ අප්පංවා මහන්තංවා අප්පංවා ඥාති පරිවට්ටම් පහයි කියලා. මේ භාවනා කරන්න යනකොට අඩුගානේ తాවකාලිකව හෝ ඒ ඥාති පරිවට්ටය නෑ පිරිවර අමතක කරන්න වෙනවා. ඉතින් ඒකට නෑදෑයෙම කැමති නැහැ. නෑදෑයින් ඕනේ කීයක් හරි හම්බ කරගන්න තමයි කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. කීයක් හරි හම්බ වෙනවනම් ඒ නෑදෑය පිට වෙනකොට ඒකත් ලෝකෙම තියෙන්නේ. නමුත් නෑදෑයෙන් කවදා නිවන් නම් හම්බ වෙන්නේ නෑ බෑ දෙක විතරයි හම්බ වෙන්නේ නෑදෑයෙන්. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට සිද්ධ වෙනවා මේ නෑයා කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න මේ යථාබෝධයත් එක්ක. එහෙම නැත්නම් ඇති හැටිය දැකීමත් එක්ක බලනකොට සාමාන්‍ය සම්මුතිය හැටියට බැලුවොත් නම් මේ යෝගාවචරය මහා නොහන්දාල වැඩක් කරන්න කෙනෙක් වගේ තමයි පේන්නේ. නමුත් ඥාති විතර්ක එනකොටම අඳුර ගන්න බැරි වුණොත් ජනපද විතක් එනකොටම හඳුනා ගන්න බැරි වුණොත් අනවඤ්ඤාති පරිසංයුත විතක් එනකොටම හඳුනා ගන්න බැරි වුණොත් යෝගාවචරය ඉතින් දිගට ප්‍රස්තාරම් විනවා සැලසුම් කරනවා දුරදි යනවා නමුත් මේ ඉන්නේ තාමත්ම පිරිසුදු තැනක ඒ ඉන්න පිරිසුදු තැන මේ කෙලසෙන බවක් මෝහේ ලේස මාත්‍ර වැඩ කරන බවක් යෝගාවචරයට අල්ල ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා මේක සඳහා එකයි කරන්න තියෙන්නේ භාවනා කරන කෙනාම දැනගෙන තියෙනවා. ඒ වාගේම ලාභ සත්කාර සම්මාන සදෝක හිතා ගන්න නැත්නම් මේ කීයකරි තමයි ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් පිණිස අපේ හිත නිතරම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස කටයුතු කරනවා. නමුත් මේ හැම එකක්ම එන්නේ මේ අවිද්‍යාව හරහා. ඒ නිසා හිතා ගන්න තියෙනවා මේ වෙලාවේ මට තියෙන හිත විස්්‍රාම කරන එකයි. විවේක කරන එකයි. දාන සත්කාර සම්මාන සිලෝක එන එක කමන්නේ. නමුත් මේවා මම කියන්න එපා. ඒක මගේ කියන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. තවත් එකක් සඳහන් කර තියෙනවා අමර විතක්ක කියලා. දැනට මට අසවල් අසවල් රෝග තියෙනවා. මම ඊට පස්සේ කවදාකවත් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. ලෙඩ තිබුණත් මේ ඔක්කොම තියෙන්නේ මම මේ මේ වැරදි ආහාර ගත්ත නිසා මේ ලෙඩ වුනේ. වැරදි ඉරියව්ව පාත්ත නිසා ලෙඩ වුනේ. වැරදි මානසිකාරය නිසා ලෙඩ වෙන්නේ මං නම් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඉතින් ආයෙ මේ ලෙඩ කියන එක සම්පූර්ණ දුරුවන් කරපු ලෝකයක් ගැන හිතන්න. අපේ හිතියා ඔය පරණ කැපකාරී පොඩිනේරි කිය පොඩි සුපර්තමන්ත දැකම කියන්නේ අවසර මේ දොඳන්න කමටයි මේ තරේ නාකුනේ ලබනාත්ම නම් කවදාකවත් නාක වෙන්නේ නැහැ කියන්නේ. මේක දැනගෙන හිටියේ නැහැනේ අවසර පොඩි කාලේ මේක නාක වෙච්චාම මෙච්චර අමාරුයි කියලා ඒ නිසා ඊට පස්සේ නම් නාක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ලෙඩක් වෙලා සනීපුණාට පස්සේ ඔක්කොමලා හිතා ගන්නවා ආයෙ නෑ මම කවදාකවත් ලෙඩ වෙන්නේ නෑ කියලා. නම දන්නේ නෑ මේ ලෝකේ කවදාකවත් එක එක්කත් නෑ ස්වස්තතේ. බුදුහාමුදුරුවත් ස්වස්තතෙක් නෙවෙයි. ඉන්න හරියක් ඉන්නේ ලෙඩු. එවනට අපි ඒ තියෙද්දි මෝහය අන්ධකාරයට වැටලා මේ අමර විතක්ක ඇති කරන. ඒ වගේම පරානුද්දායත පරිසංවිත විතක්ක කියලා අනුන්ට උපකාර කරනවා. අනුන් කෙරේ අනුද්දායතාව පහල කරන්න විතක්ක පහල කරනවා. මේ සේරම දේ මේ වෙලාවට මතු කරන්නේ මේ මෝහේ නිසයි මෙවුවා ආවයි කියලා දෝෂයක් නැහැ. මොකද මේ එකක්වත් ඇඟේ දාගන්න නැතුව මට බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මේවා මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා එන්නකොටම මේ හය ආකාර විතක්ක දැනගෙන ගෙට වද්දාගන්නේ නැතුව ආපු දැන නතර කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය සිද්ධ වෙනව අර ආනාපානේ සංසිඳලා විවේකතන්ට ගිහිල්ලා මේ වාගේ ඒකේ එන ප්‍රීතිය ගැන ලෝභය එහෙම නැත්නම් අනුසය නැති කරන්නත් නැතුව වේදනාවක් කියනවා කියලා ද්වේෂානුසයෙන් දෙන්නෙත් නැතුව මේ ආකාර විතක්ක පහල කරන්නෙත් නැතුව පහල වුණා පශ්චාත්තාප වෙන්නෙත් නැතුව ඒව ඇඟේ දාගන්නෙත් නැතුව ඉන්නවා කියන එක ඒ කියන්න තියෙන තනි වචනේ යෝගාචරය සිද්ධ වෙන්නේ මේ ලැබිච්ච විවේකී රැක ගැනීමට යමක් නොකර සිටීමේ හැකියාව බලන්නයි තියෙන්නේ. මොනා කරත් කෙලෙසයක් ඒ වෙලාව. හිතුවත් කෙලෙසයක් වචන ක්‍රියාවන සිද්ධ වෙන්නේ නැහැ වචන ක්‍රියාවන සිද්ධ වෙන්නේ තියෙනවා සක්මන් භාවනාදිත් මේ වගේ තැන් සිද්ධ වෙනවා. එතකොට තියෙන පුළුවන් තරම් මේ මෝහයේ තියෙන මෝහ කරන ගතිය. එහෙම නැත්නම් මේ කොහෙන් හරි මේ අසුචි පිරිච්ච කලයක ඒ අසුචි ගඳ කලේ පිට වටේට මොහොදු වෙනවා වගේ. කොච්චර තිපින්තරු කරත් කොච්චර කට වහලා තිබ්බත් ඒක ගඳ ගඳමයි. ඒ වගේ මේ මෝහය අපේ චිත්තසංතානට නිතරම ආශ්‍රව කරනවා ආශ්‍රව කියලා කියන්නේ මොහොදු වෙනවා. අන්නේ මොහොදු වෙනකොට අල්ලන්න ඕනේ අනුන්ගේ හිතක් දිහා බලලා අනුන්ගේ හිතකට මේ මෝහ අන්ධකාරය එනකොට වගේ මේක දිහා බලන ඉන්න පුළුවන් නම් මොන තරම් උපේක්ෂාවක් මොන තරම් පෙර සූදානමක් මොනතරම් Tamange භාවනාවට ගෞරවයක් යෝගාවචරය ඇති කරන්න වෙයිද මේ ඇති කරගත්ත චිත්තක්ෂණය උපයාගත්ත චිත්තක්ෂණය අරස කරගන්න. ජේනිෂා සරුවචනජි පොදුවේ ප්‍රකාශ කරනවා මේ දේ කවම කවදාකවත් යෝගාවචරය හිතරණ කරන්න බෑ කියලා. කාගෙන් හරි ගෞරවණීය බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ මේක අහලා ඒ වෙලාවට මේක දෝරේ ගලාගෙන එනකොට මෙව්වට අයිතිවාසිකම් නොකිය පැත්තකට වෙනවයි කියන එක විපස්සනාදී පමණක්ම හම්බ වෙන මොහ අනුස්සය ගැන කතා කරන පමණක්ම සිද්ධ වෙන කටයුත්තක්. ඉතින් ඒක හරියට ලෑස්තිලා ගියේ නැත්නම් අපි මේකට කරකවගෙන යනවා දියසුලියට අරන් යනවා වගේ සුනාමියට අරන් යනවා. මේ විතරක් නෙවෙයි අපි පරියන්කේදී මේක බේරගත්තත් අපි පරියන්කෙන් පිට උණයි කියලා හිතමු. ඉදිරියදා භාවනා මධ්‍යස්ථානයේ කටයුතු. නැත්නම් භාවනා මධ්‍යස්ථානෙන් ගෙදර ගිහලා අපි සාමාන්‍ය කටයුතු කරන අපේ හිත කොච්චරක් මේ වගේ දේවල් වලට ව්‍යවෘත වෙනවද? විස්රාමයේ ලැබෙන හැම වෙලාවකම අපි කල්පනා කරන්නේ මේව ගැන. ඒකලා කියනවා ඉන්නත් ඒක ආගත්තාම හිතවිලි එනවායි. ඇතුළත කතාව පටන් ගන්නවා. ඉතින් කතාව නෑවිත් මොනව කරන්නද? මොකද අපේ මුළු ජීවිතේම අපි කරලා තියෙන්නේ මේ වගේ දේවල් හොඳ දේවල් කියලා හිතාගෙන මේවා මිත්‍රයෝ කියලා හිතාගෙන නම් සරුවචන කියන මේවා පිට්‍ර ප්‍රතිරූපකයෝ කියන. ඉස්ලාම ආනන්ද ස්වාමීන් සඳහන් කළ තිබුණා මෝහය සහිත හිතකින් මොන්නව හිතුවත් ඒක Tamanට අහේනිය පිණිස යනවා අනුන්ට අහේනිය පිණිස යනවා දෙපාර්ශ්වෙටම දුක පිණිස හිටිනවා නිසා ඉස්සල්ලාම මොහේ අයින් කරගත්තොත් ලාවට හරි චිත්තක්ෂණයකට හරි ඒ හිතේ මොනවත් නොහිතුවත් නොකලත් ඒක අනිවාර්යයෙන්ම තමයි හිතසුව පිණිස හිටිනවා අනුන්ට හිතසුව පිණිස හිටිනවා ඔබේ පාර්ශවයට හිතසුව පිණිස හිටිනවා ඒ නිසා යෝගාවචරයට මේ ආර්ය පරිශ්‍රණය කෙලින්ම ගෙනියන්නේ මේ කොඩිය ඉස්සරහට අරගෙන යන්න නම් අපේක්ෂා කරන්න වෙනවා හිත විස්්‍රාම වෙනකොට මේ වගේ নানা ආකාර දේවල් හිතවිලි එන්න පුළුවන් එක තමන්ගේ දෝෂිකුත් නෙවෙයි මේවා මමත් නෙවෙයි මේවා මගේත් නෙවෙයි මේවාගේ ආත්මයක් නෙවෙයි මේවා ආවට ඇඟේ දාගන්න නැතුව මේවා සංස්කාර කරගන්න නැතුව ඊට යණ්ඩාලිනවා කියන එක හිතන් දෙපා මේ ਸਰුවඥ ශාසනයෙන් පිට කිසි තැනක මේව උගෙන ගන්න හම්බෙයි කියලා. ਸਰුවඥ ශාසනය වුණත් කියලා දුන්නට මේක දිරව ගන්න පුළුවන් කට්ටිය තාමත්ම ලේසියයි. ඒකට හේතුව මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපපටිපත්‍ය අවිජ්ජානිතක තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ මේ කරුණ නොදැනුවත්කම නිසා භාවනා කරන මේව ආපුවාම ඒව මල් මාලයක් වගේ කරේ දාගන්න. නමුත් දන්නවනම් මේ වගේ හරුප වගේක් එනවා ඇඟේ දාගන්න එපා මේව වසංගත මේව පිළිකා මේව ඒඩ්ස් මේ වගේ අපි ප්‍රතිශක්ති ජනක වෙන්න ඕනේ කියලා දැනගෙන හිටියොත් අහලා ඒ ආවට බය වෙන දෙයක්. අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය විඥා. මෙව හොඳ දේවල් කියලා හිතාගන්න එක තමයි භයානකම දුරු කරන්න බැරි මොහේ. මේ නරකක් හොඳක් වශයෙන් බාර ගන්න. සුචින්ජා භාවනා කරලා විතරක් ගොඩ එන්න බෑ. අනිවාර්යයෙන්ම බනහන්න ඕන. බනහලා විතරක් ගොඩ එන්නත් බෑ. භාවනා කරලා මේ දැක්ක අත්දකින්නත් ඕන. මේ දෙක එකතු වෙච්ච දවසේ ඔන්න බුදුන් දැක්කා. ඔන්න ධර්මී දැක්කා. ඔන්න ධර්මී සුවක්කාත ගුණේ මත උනා කියලා අර සිල් ලකිනකොට එන නීවරණ ධර්ම දුරු කරාට පස්සේ එන විවේකයක් නෙමෙයි විශාල සතුටක් ඇති වෙන සංසාරේ කවදාකවත් අපි මේ මට්ටම අතගාලා තිබුණේ නැහැ. දැන් අපිට වරින් වර එකට යන්න පුළුවන් ආපහු එන්න පුළුවන් මේ ඉන්න මේ වගේ දේවල් එක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ කියලා ඇතුළට ගිහිල්ලා ඒ බලනකොට ධර්ම භාණ්ඩාගාරයක් විවෘත කරගත්තා වගේ මේ නොදැන අපිව කරගෙන යන ඕනම කටයුත්තකදී මේ විදියට දෝරේ ගලන මේ මෝහ අන්ධකාරයට මේ අවිද්‍යාවට පොර වැටෙනවා අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව නිරහාර කරන්න. ආහාර දීම නතර කරන්න. එනිසා මේ නව මහ විතක්ක වලින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේහිංසා විතක්ක කියන එක අපි නීවරණ වශයෙන් හඳුනා ගන්නවා. ඊට අමතරව මේ කතා කරන ඥාති විතක්ක, ජනපත විතක්ක, අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක, ලාභ සක්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, ඒ වගේම පරානුද්දාත පරිසංයුක්ත විතක්ක දුරට තේරුම් ගන්න අපි කොච්චරක් ජීවිතේ කාලය මේ වගේ විකාර කල්පනා වලට යට කරලා නාස්ති කරලා තියෙනවා කියලා බැලුවොත් භයානකම අකුසල කර්මයක නෙවෙයි. Taman යට කරන විතරන විශාල පිරිසකුත් මේකට වගලවගෙන කියනවා. මේ වැරදි දේ අනුන්ටත් කියලා දීලා කියනවා. ඉතින් වලත් එක්ක වන්දි ගවන්න වෙනවා. හිත විස්්‍රාම කරනකොට. හිත විවේක වෙනකොට දෝරේ ගලන පටන් අර ගන්නවා. සුනාමිය ගොඩබිමට ගැලුවා. එනමුත් මේවා දන්නව නම් සරුවත්‍යංශයේ සඳහන් කරලා තියෙනවා දර්ශනා පහ තබයිනකොටම දැක ගන්න පුළුවන් නම් මේ මෝහය ක්‍රියාත්මක වෙන සියුම් අවස්ථාවල් කියලා ඒ යෝගාවචරයට නිකන් යකෙක් කෙනෙකුට යකාගේ නම කියලා කතා කරනකොට යකා බය වෙනවා වගේ මේ එන මෝහය එන එනකොටම අල්ලගත්තොත් ඉබේ මේ වගේ බලපිටන. වෙන්නේ ඒක අඳුරගන්නෙත් නෑ ඒවක් හරේ දාගන්න මල් මාලවා. ඊට පස්සේ කරන්න දෙයක් නෑ. ඒ නිසා සර්වචනාංශ ළඟට යන අජිත මානවක අහනවා ශවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිම් පිටියරේ. සෝතානං සංවරම් රූහි කියලා ස්වාමීන් වහන්සේ මේ දෝරේ ගලනවා මේ මෝහය විතික මට්ටමේ වුණොත් ගලනවා. නීවරණ මට්ටමේ ගන්න මේ යටින් තියෙන අනුසය මට්ටමේ ගන්න මේක එහාට මෙහාට ගලන ධාරාවල් වල කිලෝරක් නැ මේ ලෝකේ. එහෙව් මේ ලෝකේ කෙසේනම් මේ ධාරාවල් අපි හික්මවා ගනිමුද කෙසේනම් අපි මේ ධාරාවල් කපා හරිමු කියලා. බුදුසෙන්නාච පිළිගන්නවා සවන්ති සම්බන්ති ලෝකේ ලෝකේ හැම තැනම ගලනවා. ආශ්‍රව ගන්නවා. සතිතේසං සතිතේසං සංවරම් රෝයි පඤ්ඤායේති පිටියරේ. ඉස්ලාම සතිය මේක අල්ලාගත්ත ගමන් මෙයා දැපෙනවා. මෙයා මෙල්ල වෙන්න පටන් ගන්නවා මේ තියෙන අනුසය මට්ටමේ මෝහයක් කියලා දැකගත්තොත් මෙල්ල වෙන්න පටන් ගන්නවා. යා හරියට හිරිවට ගත්තා වගේ. ඒ හරියට දැපෙන දමා ගත්තා වගේ. ඊට පස්සේ මේක නියමිතකල් සංසාරේ අපි තනිවම හෝ සාමූහික වශයෙන් හෝ ඇහැරගෙන හෝ අවදියෙන් හෝ හිතලා හෝ නොහිතා හෝ කෙරුවේ මේකට පෝර දාන එකනේ. ඉතින් කාගවත් දෝෂයක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවට දෝෂේ තමන්මයි පොහොර සමන් අතේමයි තියෙන අපි මේ මදි වටේක අනුන්ටත් හේතු කරගෙන අනුමුත් අල්ලගෙන නටන නැටළු වෙනුවට මේ අවිද්‍යාවේ තියෙන ආදීනව තේරුම් ගන්න තේරුම් ගන්න මේ මනුස්සයාට අචක්කුකරණය වෙනකොට චක්කුකරණය පහළ වෙනවා. අන්ධකරණය වෙනකොට ඇස් පහළ වෙනවා. විඝාතපක්ඛිනෝ කියන වෙනට වෙනකොට විස්රාමයේ වැඩෙට පටන් අර ගන්නවා. අනිබ්බාන සංවත්තනිකෝ කියන වෙනකොට නිබ්බාන සංවත්තනික වෙන්න පටන් අර ගන්නවා. එnde end තේරෙනවා මේ කෙලෙස් උනත් කමන්නේ හරි මුණතින් දකින්න එක වගේ. ඒවට බයලා පැත්තකට දානකොට කෙලෙස් එනකොට කෙලෙස් වශයෙන් අඳුරගන්න එක ලොකු වටිනාකමකට එනවා. එතකොට තමයි දන්නවා මම ඊට පස්සේ බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න ඕන කියලා කිව්වට කොහෙද මේ අනාත්ම ලෝකේ අපිට ඒක කරන්න පුළුවන්. නැත්ති ලෝකේ අනින්දිතෝ මේ හොඳ කිරුවත් බැනුම් අහන නරක කිරුවත් බැනුම් අහන නිසා මේකට නොසැලෙන එකයි කරන්න තියෙන්නේ. මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. අමර විතක්ක පාල කරනවා. ඉතින් කවුද නොල නොමරන වෙදෙක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ හැම වෙදාම පඬිතුකම් කරලා ලෝකයා වෙදකම් කරුවට ඒකත් මැරිලා යනවා. මොකද්ද වේදකම ඇති වැඩේ. ඒක මේ ලීලාගේ දෝෂයක්වත් වේදාගේ දෝෂයක් නෙවෙයි තමයි සංසාරේ හැටි. එනිසා අපි කොච්චර තටමැව්වත් අපි සදාකාලික නෙවෙයි. ඒගොම මේ ජනපද විතක් කියලා විශාල දේවල් ඔළුවේ දාගෙන හිටියට වනේ භාවනා කරන තාපසයෙක්ගේ තියෙන ධ්‍යාන වර්ණ කෙනෙක්ගේ තියෙන විවේකේ කවදාක ප්‍රවෘත්ති වල නැහැ. ප්‍රවෘත්ති කියලා කියන්නේ මේ කටුකොහලක්. මොක කාට හරි අහන්න බෑනේ ගෙදර ඉඳලා පත්‍රේ බලන්න තියෙන්න පුළුවන් කියන්නේ. කෑම වේලක් නොක අයිඳි. ඒක වෙනම කතා ඒක සිම්පල්. මොක ප්‍රවෘත්ති බලන්නේ නැතුව. රේඩියෝ එක අහන්නේ නැතුව. ආපෝ හරිම කම්මැලි හරි පාළුයි. ඒක නිකම්ම මුස්පේන්තු ජීවිතයක්. නැත් හම්බ කරන තීරම හමාරයි අර කුණුහරුපටි කොළුවේ දාගත්තට පස්සේ. ඉකල කියන දරුවෝ දෙමාපියෝ කින්දේ අහන්නේ. දරුවන්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මොකද දරුවෝ ගෙනාවා යවුවගේ බල්ලොට නෑ මහේ කාලම තමයි ගේන්නේ. ඔය ඉස්ලාම ටෙලිවිෂන් එක ලංකාවට ගෙනාවේ 1977 නොබෙල් ජාතින්ගේ සමරුවට. එතකොට තිබුණ ටෙලිවිෂන් එක ආතසික්ලා ගාව එකක් තිබ්බා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව එකක් තිබ්බා ඉච්චරයි. ඒ ආපු මිනිස්සෙක් 77 ලියලා තිබුණා වචනයක් මායානලයේ කියලා. යා කියලා තුන මේ නෝට ඇමරිකාවේ ප්‍රාන්ත රාශියක ඒකට 77 කියලා කියන බොහොම අවුරුදු 20 කට කලින්නේ ටෙලිවිෂන් මොන දුර්ලභයි තිබුණේම black and white විතරයි. සමීක්ෂණයක් කරලා පෙන්නලා දෙන ඇමරිකාවේ කුළුණු ගහපු නැති යම් ප්‍රාන්තවකයක් තියෙන එකේ ටෙලිවිෂන් පේන්නේ නැහැ කියලා. මේ අපිට දැන් සිග්නල් නැති ඔය සෙල්ෆෝන් වල හැටි ටවර් නැති වෙනකොට ඊට පස්සේ ටෙලිවිෂන් බලන්නේ නැති සමාජයක ළමයින් සහ ටෙලිවිෂන් බලන සමාජයේ ළමයින් අතර සමාජ ගවේෂණයක් කළ තුමන ටෙලිවිෂන් බලන ළමයි කවදාකවත් දෙමාපියන්ගෙන් අහන්නෙත් නෑ අල්ලපු ගෙදරත් එක්ක වැලිසෙල්ලම් කරන්න යන්නෙත් නෑ ටෙලිවිෂන් එක කාට ඉඳලා බලන ඉඳලා අරගෙන තියෙන කුණු අරප ටික සේරම ඉගෙන ගන්නවා අර ටෙලිවිෂන් පේන්නේ නැති ළමයි ළමයි ළමයකට තුලා වැලිසෙල්ලම් කරනවා අම්මා ළඟට ගිහිල්ලා සුරංගන කතා අහගන්නවා නැළවිලි කවි අහනවා ඒ දරුවෝ පුදුමාකාර විදිහේ පවුලට මේ ශාපගෙන දෙන දරුවන් වශයෙන්. ඒකලිය යටින් ලියලා තිබුණා මම ගියා ලංකාව කියලා රටක කිසි තැනක ටෙලිවිෂන් නැහැ පුදුමාකාර වාසනාවන්ත රටක් කියලා. අනේ එතකොට ලංකාව ටෙලිවිෂන් දෙකක් ගෙනල්ලා. ආටිකල් සිංහලට බල කරලා සිංහලට දාලා ආර්ථික විමසුමට එනකොට ලංකාවේ ජනාධිපති ප්‍රකාශයක් කරන අපිට බොහොම සන්තෝෂයි අපේ රට දැන් ටෙලිවිෂන් කියනවා. මේ ගැන කතා කරලා වල්පොල රාහුල හඳුරෝ ත්‍යාග ප්‍රදානෝත්සවයට කිව්වා මේ වසංගතය කවදාත් පස්සර ගන්න බෑ කියන. අද මේ පටන් ගත්ත කුණු හරපේ. කවදාකවත් ආපස ගන්න බැරි විනාශයක් කරනවා මම මේ ජනාධිපති විරුද්ධව කතා කරන්නේ මම ජනාධිපති කියලා විල කතා කරන්නේ මම ಜಾති ද්‍රෝහියෙක් නෙවෙයි. පුළුවන් නම් පස්සර ගන්නයි කියන්නේ. එදා ඉඳලා මේ දිනුව හරහා මේ කියන ජනමාධ්‍ය හරහා මොකද වෙලා තියෙන්නේ? විලිසංගේ නැති තැනටයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකට පොඩි දරුවන්ට දොස් කියන්න දෙයක් නැහැ. අනිතික වැඩි හිටියන්ට දොස් කියන්න දෙයක්වත් නැහැ අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාව වැරදක් විදිහට පේන්නේ නැහැ ටෙලිවිෂන් එක අර ෆ්ලැට් ස්ක්‍රීන් එක තියෙන 32 mm 32 inch එක තියෙන තන රුගක් හොඳයි. බ්ලැක් ඇන්ඩ් වයිට් එකට වැඩියි. ඉතින් ඕවර් ටයිම් කර කර පිටරට ගමින් කොහොම හරි බලනවා බැලුවේ නැති උනත් කවන්න පාත්‍ර පේන්න ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් හරි කමන්නේ තියෙනවනේ කාටද නම්බුව. ඒක ලිවල අනාගත પરම්පරා සේරම කාබාසිනිය කරනවා. මේ මදින ඕන තරම් කුණු හරපොත් තියෙනවා. ඒ නාලිකාවල කතා කරන භාෂාව අපබ්‍රංශ භාෂාවක් තියෙනවා. මේ ළඟදි තව මහත්යෙකුට මම අහුවලා කිව්වා මොකද මහත්යෝ මේ සිංහල කතා අනේ ගානස දැන් හැදෙන උගේ සිංහල කතා නොකරන එක හොඳයි කිව්වා මම ඉංග්‍රීසියෙන් විතරක් කතා කරලා නිකන් මිලෝ જાතියක් තේරෙන්නේ නැහැ මේ භාෂාව නිසා ඉතින් මේක අවිද්‍යාවක් කියලා පෙන්ලා දෙන්න ගියොත් එහෙනම් අපි සමාජ විරෝධී වෙනවනේ හැබැයි ඕගොල්ලෝ වැඩි කල්පෙන් කෙලින්න හම්බෙන්නේ නැත අවුරුද්දයි දෙකයි. ඕ හොඳටම ඇත්පන අපිට වෙන්නේ ඇත් කුපුරු ගහන්න වෙන්නේ ඇස් වලට එහෙන ගහලා පෙනේ. දැන්වත් අඩු ගන්න තීරුම් ගන්න මේ කුණු හරප පැත්තකට දාලා අඩු ගානේ සුමානයකට දවසක් අඩු ගානේ දවසකට පැය භාගයක් අඩු ගානේ මාසයකට සුමානයක් විතර පැත්තකට වෙලා ඔය ජනපද විතක් වලින් තොරව ගත කරන්න හම්බ වෙනවා නම් වෙන මොකක්වත් ඕනේ හිත විස්රාම කරන්න මේ වගේ මේ පුරවගෙන කොච්චර භාවනා කරන්න ගියත් ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් වගේ තමයි අද්දක වහගත්තට පස්සේ හිත. අය දෝලේ බල බල හිට බෙවුව කොච්චර දාහන පටන් ගන්නවා. ඒ නිසා මෙවුවා මේ වගේ බණක් ජනමාධ්‍යකින් මං කිව්වොත් කොහොම හිටියේ? කී දෙනෙක් මට ස්පොන්සර් කරාවිද කී දෙනෙක් මං ඒවා සතුටු වේවිද? ඒ නිසා නොත්තකින් නොපතන් නොදෝමකින් ජනමාධ්‍ය. එච්චරයි කියන්නේ. යුද්ධෙම කියන්න තියෙන එච්චරයි මොකද මේ වගේ හුනියමක් නෑ අපේ ජාතිය අපේ සදාචාරේ මේ විවේකයේ මේ ප්‍රඥාව විඝාත කරනවා නමුත් එක්කෙකුට ගැලවෙන්න බෑ. අද ඒ තරම් බූවල්ලෙකුට අහුවෙලා ඉවරයි මකරෙකුට අහුවෙලා ඉවරයි. ඒ නිසා තනියම යුද ප්‍රකාශ කරන්න වෙනවා මම පුළුවන් තරම් මේකෙන් අයින් වෙලා ඉන්නවා. හැබැයි දරුවෙකුටවත් කියන්න බෑ මොකද දරුවත් විරුද්ධ වෙයි. අම්මටවත් කියන්න බෑ අම්මත් විරුද්ධ වෙයි. ඒගොල්ලන්ට පේන්නේ මේකේ විශාල ලාභයක් තියෙනවා. ඒ නිසා මේ ජනපද විතක ගත්තත්, ලාභ සත්කාර පරිසංවිචෝචක ගත්තත්, අනුන්ට උදව් උපකාර කරන්න ඕන කියන මේ පරානුද්යත පරිසංගත මේ සේරම අවිද්‍යාවගේ විකෘති. භාග්‍යයකට හෝ අභාග්‍යයකට මේ 2012 ප්‍රකාශ කරලා තියෙන ලෝක විනාශ වර්ෂය කියලා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේවා දිගේ යන කට්ටිය මෙව්වටම අහුවෙලා යට වෙනවා. මගේ බේරිලා ඉන්න කෙනෙක් ඔය කිසි ප්‍රශ්නයක් නැතුව බේරෙනවා. නිසා දැම්ම මාඩු ගන්න දවසකට ටික වේලාවක් හෝ මේවා විෂ බව දැනගෙන මේවා පිළිකා බව දැනගෙන මේවා වසංගත ඒඩ්ස් බව දැනගෙන අඩු ගන්න ටික වේලාවක් මේකෙන් වෙන් වෙන්න ගත කරොත් තමයි අඩු ගන්න හැංගෙන්න බින්ගයක් තියෙනවා වගේ. යුද්ධ කාලේ අපේ පැත්තේ හැම තැනම ඇල්ලවල හාරලා බින්ග හදාගෙන තියාගෙන තියෙනවා මොකද බෝම්බ දාන වෙලාවේ රින් ගන්න. එනිසා රජයෙන් කියලා තියෙනවා බින්ග හරන්නේ. අන්නේ වගේ බින්ගයක් තිබ්බොත් අර මුරුක සම්වර්ෂාවට දෙමින වෙලාවේදී බින්ගයක් ඇතුළට ගිහින් බේරෙනා වගේ කරුණා කරලා දැම්මම පටන් ගන්න. ඉපෙනේවි මේක සමාජ විරෝධී නැත්නම් පසගා පසුගාමි එහෙම නැත්නම් සමාජශීලී නැති දෙයක් කියලා. නමුත් සමාජශීලී වෙච්ච දියුණු රටවල් වල දියුණු රාජධානි වල චර්ම પરම්පරාවට වෙලා තියෙන්නේ බලන්න. වැඩි හිටියන්ට වෙලා තියෙන්නේ බලන්න. බලවල මේක බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව මිස නැත්නම් මේ අවිද්‍යාවට තමයි මේ ලෝකයේ දැනට පාවිච්චි කරන මේ විද්‍යාව කියන වචනේ කියන්නේ. අවුරුදු 200ක් අපි විද්‍යාව දිගේ ඉස්සරහට ගිහිල්ලා විනාශ කරගෙන කියේ. එනිසා ඒකට විද්‍යාව කියනකොට බුදුහාමුදුරෝ දේශනා කරපේකටත් විද්‍යාව කියලා කියන්නේ කියෝ සම්නික්කර හුරස්සේවක් වෙනවා. එනිසා බුදුහාමුදුරෝ කියපු අවිද්‍යාව තමයි යෝග කියන්නේ. බුදුහාමුදුරු කියන විද්‍යාව කියලා කියන්නේ ඕවෙන් දුරු වෙන එක. හැකි ප්‍රමාණය. ශක්ති ප්‍රමාණයෙන් අයින් වෙච්ච තරමට තමන් කාපු බත දිරවන. එලාගත්ත පැදුරු බුදියන්න පුළුවන්. වෙයි නැත්නම් අසහනය තමයි ඉතුරු වෙන්නේ. එනිසා මේ සිව් මට්ටමින් ක්‍රියාත්මක වෙන අවිද්‍යාවට කවදාවත් පොදු යුද්ධ ප්‍රකාශ කරලා අටන් කරන්න බෑ. මොකද මුළු ලෝකෙම මේ පැත්ත ගිහිල්ලා ඉවරයි. 99.99%ක්ම මේ අවිද්‍යාව විද්‍යාව වශයෙන් තෝරුම් අරගෙන ඉවරයි. නමුත් බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය නිසා වුරුදු 2600ක් ගිහිල්ලත් අපිට ශාසනයක් කියලා එකක් තියෙනවා. සක්කාත ධර්මයක් කියලා එකක් තියෙනවා. ඒක සමාදන් වෙනවා නම් ඒක සමාදන් වෙලා නිකන් කපට් එකේ පුස්කොළ පොතේ දීලා බුද්ධ ධර්ම රත්න කියලා වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ සීලයක් අරසා කරගෙන. අනිවාර්ය ධර්ම පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය යටපත් කරගෙන සමතයක් ඇති කරගෙන මේ හිතට ස්වභාවයෙන් ගලාගෙන එන ඒ නව මහ විතක්ක දිහා බලලා අනේ අපි මෙතෙක් කල මේ හොඳයි කියලා සපයි කියලා මිහිරි කියලා අමෘතයයි කියලා මොනවද වළඳලා තියෙන්නේ මේ අවිද්‍යාවෙන් කරන ෂටගති මායාවේ ගති වංචනික ගති ඒ නිසා අපි සමාජයට විරුද්ධ යනවා නෙවෙයි මේක කවදා හෝ ඒකේ යථා ප්‍රකෘති ස්වරූපෙන් දක්වන්න ලැබෙනවනම් ඉදා සරුවචනාංශයේ මිගදායේ දේශනා කරන ද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ යම් සවක්ඛාත ගුණයක් තිබුණා නම් ඊට පස්සේ සරුවචනාංශේ පිරිනමා මංචකයේදී දේශනා කරන අවසාන බුද්ධ වචන යම්සක් අතගත තියෙන එක එහෙමම අද තියෙනවා ඥානය යොදලා ඒකට ක්‍රියාත්මක වෙන කිනාදී. එද අපි කාය ජීවිත নিরপেক্ষව බුදුන් සරණ ගිහිලා ධර්මයේ සරණ ගිහිලා සංඝයා සරණ ගිහිලා සීලයේ සරණ ගිහිලා ශක්ති ප්‍රමාණින් ඒ ධර්මයේ සුවක්කාත ගුණය අපහරා අපි තන්තන එක්කනගේ ජීවිතය අපෙන්නන්න උත්සාහ කළොත් මේ ලෝකෙට විශාල ආදර්ශයක් වෙයි කරන එක්කනටත් ලබද ලද මනුෂ්‍ය ජීවිතයේ සම්පatti කර එකක් වෙයි. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක තියෙද්දී මේ කාමෙටම රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගඳ බලණ්ඩයි, රස බලණ්ඩයි, පහස ලබණ්ඩයි, විකාර හිතවිලි හිතණ්ඩයි ගත්තොත් ඉතින් නිදිගත් ගමක් මහ ගම් වතුරකට පිහගෙන යන්නාසේ. දැන් කාලේ කියනවා සුනාමයට අහුණාසේ. හැන්ති ගෑවිලා යනවා. නෝ අවදියෙන් ඉන්නවනම් දැන් සුනාමියක් එන්න හදන්නේ අපේ ගමම ගම් වතුරකට යන්න හදන්නේ කියලා ඒ මනසට අතක වැලකෙල්ලිලා හරි කමන්න බේර ගන්න පුළුවන්. අනේ අවදිභාවයට තමයි මේ සතිය කියන්නේ. අනේ අවදිභාවයට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒක ලේසි නෑ. මොකද ඒ තරම් අපි අසතියෙන් ගත කරන්නේ. ඒ තරම් අපි ප්‍රමාදයෙන් ගත කරන්නේ. අපි ඒකට පෞද්ගලික යුද ප්‍රකාශ කරලා හැකිතා අසත්‍ය සතියනොත් අප්‍රමාදය මාර්ගයෙන් ප්‍රමාදයේ දුරුවන් කිරීමෙනුත් ධර්මයේ ස්වකහාතු ගුණේ මතු කිරීමෙනුත් මේ වංචනික ධර්මවල මේ මායාකාරී ධර්මවල මේ අවිද්‍යාවේ මුනත මොන කල්ලික මහය කාල්ලන්න වගේ අල්ලගත්ත දවසේ තමයි තේරෙන්නේ මෙච්චර තමයි මිනිස්සුකට කරෑගේ Tamanට අනුකම්පාවෙන් හද උත්කෘෂ්ඨම කෘත්‍යය මේක තිරසං වෙලා කරන්න බෑ දෙවියෙක් වෙලා කරන්න බෑ මනුස්ස බ්‍රහ්මික වෙලා කරන්න බෑ හීනමාන්ට වැටලා කරන්න බෑ මිත්‍යා දෘෂ්ටික වෙලා කරන්න බෑ අපි සේරම ගෙවම් කරලා වටිනා බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙනවා වටිනා මනුස්සාත්ම භාවයක් හම්බෙලා තියෙනවා අපිට ඇහැ කන දිවනාශය අංග පුලාවක් සහිතව ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා බණ ඇහෙනවා පැවිද්ද තියෙනවා කල්යාණ මිත්‍රෝ ඉන්නවා එදි මේ අවස්ථා ප්‍රයෝජන ගත්තේ නැත්නම් ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජන ගත්තේ නැත්නම් දෙවන්නේකට දොස් කියන්න බෑ. ඒ නිසා මේ අවිද්‍යාවේ තරම, මොහාන්ධකාරයේ තරම, අනුගාමී සූත්‍රමේ මට්ටමින් හෝ, චින්තාමේ මට්ටමින් හෝ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා අනුශේ මට්ටමින් හෝ ශක්ති ප්‍රමාණය කටයුතු කිරීම කිරීමෙන් අපි ඇත්ත වශයෙන්ම තම තමන්ගේ නිවන විතරක් නෙවෙයි ලෝක ශාසන සේවාවටත් විශාල ආදර්ශයක් ඇති කරනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් අපි මේ කරගෙන යන කටයුත්ත තව තවත් උපවත් කරලා අපේ නිවර්දි එල්ලයක් ඇති කරලා මොකටදයි අපි මේ යන්නේ කියන පෙරදැක්මට මේකට අදිමොක්කේ කියලා කියනවා චෛතසිකයක් වශයෙන් දියුණු පාවන වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ඉඳයි අපි පසුගිය දවස්වල විවිධගත විදිහට ධර්ම දේශනා සමාප්තියේ පේනු පෙන කාටත් මින් පමුණවලා ඥාතියින්ද පින්පැමිණීම නිසා අපේ අපගේ ප්‍රාර්ථනා ඍජු කරගැනීමෙන් ප්‍රාර්ථනා සීපත් කිරීමෙන් පුණ්‍යානුමෝදනා සම්පූර්ණ කිරීමෙන් ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. අපි මේ සඳහා ඊත්තාවතා ආදී ගාථා සමූහිකව සජ්ජායනා කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාදත්තා ච බුම්මඨා ආගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසන ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන කාල සමාගමෝ චතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ චතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ